සීල, සමාධි, ප්‍රඥා. දාන සීල භාවනාව කියන්නේ මොකද්ද? උපදි විපාක, පින් විපාක තියෙන එක තමයි දාන සීල භාවනාව. ඒක නිවන් මඟ නෙමෙයි. නිවීම සඳහා තියෙන මඟ සීල සමාධි ප්‍රඥා. එහෙනම් අපි බලමු බුදුරජාණන් වහන්සේ පෙන්නපු මේ ධර්මයේදී ප්‍රායෝගිකව අපි යමක් කරන්නේ කොහොමද කියලා. ප්‍රායෝගිකව යමක් කරනකොට අපි තුල සිදුවිය යුත්තේ මොකද්ද? ප්‍රායෝගික වැඩපිළිවෙලක් බුදුරන් වහන්සේ කියපු ක්‍රමයට කරද්දී අපි තුල සිදුවිය යුතු මොකද්ද? අන්න හරි. මොකද්ද? සක්කායදිට්ඨිය ප්‍රහාණය වීමක් නේද හම්බෙන්න ඕන නැත්තේ. වෙන මොනවා හරි හම්බුනොත්. බුදුරන් වහන්සේ කියපු දේ කරලා නැහැ නේද? එහෙනම් අපි බුදුරන් වහන්සේ කියපු වැඩපිළිවෙල කරනකොට අපට හම්බ වෙ යුත්තේ මොකද්ද? සක්කායදිට්ඨිය දුරු වීමක් අපට ඒ ප්‍රතිපදාවෙන් හම්බ වෙන්න ඕනේ. නිවන් දකිනකම්ම තියෙන එක නේද? අස්විමානීය අරහත්ත්වයේ දුර වෙන්නේ නේ. එහෙනම් නිවනකම්ම තියෙන්නේ මොකද්ද? පටන් ගන්න තැන ඉඳලම. මම කියන දේ වැරද්දක් හම්බෙන එක නේ. සක්කාදිට්ඨි දුර වෙනවා සෝතාපන්න වීමේදී. සෝතාපන්න වෙන්න මාර්ගයක් තියෙනවා. මාර්ගයේ සක්කාදිට්ඨි දුර වෙන මාර්ගය. අරහත්ත්වයේදී අස්විමානීය දුර වෙනවා. එහෙනම් පටන් ගන්න තැන ඉඳලා නිවෙනකම්ම තියෙන භාවනාවේදී ප්‍රතිපදාවේදී අපට හම්බ වෙන්නේ මොකද්ද? සක්කාය දිට්ඨිය දුරු වෙන්නේ සෝතපන්නකට දුරු වෙලා. හම්බ වෙන්න ඕනේ මම වැරදි බවම ඒක නේද හම්බෙන්න ඕනේ. පටන් ගන්න තැන ඉඳලා නිවෙනකම් හම්බෙන්න ඕනේ මොකද්ද? මම වැරදි කියලා. මං හරි කියලා හම්බෙන්න ඕනේද? මං වැරදි කියලා. ඒක හම්බුණා නම් හරියට මම වැරදි කියලා හිතලා හරියන්නේ නැහැ. හිතන්නේ කවුද? හිතන්නේ මන්නේ. හිතන්නේ මගේ හිතින් නෙමෙයිද? මං හිතන්නේ. ඒතකොට හිතන මම හරි විලා නේද? මම හිතනවා මං වැරදි කියලා. හැබැයි මං වැරදි කියලා හිතන මම හරි. ඒ නිසා නේද? එහෙනම් මම වැරදි කියලා හිතුවට හරියනවද? නෑ මම වැරදි කියලා ප්‍රත්‍යක්ෂ වෙන්න ඕනේ නේ. ඔව් ඒ කියන්නේ ප්‍රත්‍යක්ෂේනේ. මම වැරදි බව ප්‍රත්‍යක්ෂ වෙන ප්‍රතිපදාවක් මුල ඉඳලා නිවෙනකම් තිබිය යුතුයි. මොකේද? සතිපට්ඨානෙ හුරු කරනකොට. අර ප්‍රශ්නේකුත් තියෙනවා. ඒ ප්‍රශ්නෙත් එක්කම අපිට අපි හතිපට්ඨාන ගැන පටන් ගමු. එකක් අහනවා ආදුනිකයන්ට මාර්ග භාවනා කරන්නේ කොහොමද කියන එක. ආය ප්‍රශ්නයක් අහනවා හෙට මොකද්ද කරන්නේ? හෙටත් අපි හතිපට්ඨාන ප්‍රායෝගික පුරුදු කරන එකම කතා කරන්නේ. ඊළඟට අහනවා මම නිරන්තරයෙන් සමාධි ආනාපාන සතිය වඩනවා. ඒක පැහැදිලි කරගන්න කියලා. ඒක හොඳයි ප්‍රශ්නියත් අහපු එක. මොකද පළවෙනිම භාවනාව හතිපට්ඨාන පද තියෙන්නේ. අපි ආනාපාන සතිය වැඩි යුත්තේ බුදුරන් වහන්සේ කියපු ක්‍රමයටද අපට වැඩෙන ක්‍රමයටද? අපි බලමු එහෙනම් අපි කරන්නේ එකද කියලා. නේ? අපි භාවනා ආනාපාන සතිය වැඩි යුත්තේ බුදුරන් වහන්සේ කිව්ව ක්‍රමයටද අපට වැඩෙන ක්‍රමයටද? අපට ඒ ක්‍රමෙ වැඩෙන්නේ නැහැ කියලා අපි වැඩෙන ක්‍රමෙ වැඩුවට හරියනවද? ඒකෙදි බ්‍රහ්ම ලෝකයයි. බ්‍රහ්ම ලෝකයයි නම් බුදුන් වහන්සේ කිව්ව විදිහට වැඩුවොත් විතරයි නේද? සක්කාය දිට්ඨි ප්‍රහාණය. බුදුරණවහන්සේ ওই ප්‍රශ්නේ අහනවා. දැන් මගෙන් මේ ප්‍රශ්නේ ඇහුවානේ. බුදුරණවහන්සේ අහනවා භික්ෂුවන්ගේ. මහණෙනි නුඹලා ආනාපාන සතිය වඩෙන්නවද? කවුද මේ අහන්නේ? බුදුරණවහන්සේ භික්ෂුවන්ගේ. මේක තියෙන අරිට්ඨ සූත්‍ර සංයුතනිකය පහයි. වඩනවා ස්වාමීනි කියලා අරිට්ඨ ස්වාමීන් වහන්සේ උත්තර දෙනවා. දැන් මේ කාගෙන්ද අහන්නේ බුදුරණවහන්සේ? භික්ෂුන්ගෙන් අහන්නේ. අරිට්ඨ නුඹ කොහොමද ආනාපාන සතිය වඩන්නේ? ඔන්න අරිට්ඨ ස්වාමීන් වහන්සේ උත්තර දෙනවා. කාටද උත්තර දෙන්නේ? බුදුරජාණන් වහන්සේට. මේක හොඳට හිතන්න. මොකද අපි මේ බුදුරණන් වහන්සේගේ ධර්මයට යන්න යන්න ඕන පිරිසක් මිසක් මේ අපට වැඩෙනවා කියලා අපි මොකක් හරි කළා හරියනවද? මොකද ඔබ ඔබ දැන් භාවනා කරන්නේ මොනවා හරි කරන්නේ නිවන් දකින්නද නැත්නම් සතුටින් ඉන්නද? එහෙනම් බුදුරණන් වහන්සේ කියපු දේ නේද කරන්න තියෙන්නේ? ආ එහෙනම් බුදුරණන් වහන්සේ කියපු දේ කරන්න වෙනවා. මොකද වෙන ක්‍රමයකට පුළුවන් නිවන් දකින්න. වෙන කිටි ක්‍රමයක් තියෙනවද? බුදුරණන් වහන්සේ කිව්වට අමතරව කිටි ක්‍රමයක්, පහසු ක්‍රමයක්, ලේසි ක්‍රමයක් නැහැ කියලා පිළිගන්නව නේද? පිළිගන්නව නම් අපි කල යුත්තේ මොකද්ද? ඒකමයිනේ. ඔව්. අන්න අරිට්ඨ ස්වාමීන් වහන්සේ කියනවා ස්වාමීන් මම මෙහෙම ආනාපාන සතිය වඩනවා. කොහොමද? අතීත කාමයන් පිළිබඳ අපේක්ෂාවක් නැහැ. අතීත කාමයන් අතහැරියා. අතීත කාම අනපේක්ෂ. අතීත කාමයන් ගැන හිතන්නේ නැහැ. අනාගත කාමයන් අපේක්ෂාවක් නැහැ. ඒ කියන්නේ මොකද්ද? රූප, සද්ද, ගන්ධ, රස, පහස අරමුණු ගැන හිතන්නේ නැහැ කියන එක නේද? අතීතයව ගැනත් නැහැ. අනාගතය වගේනත් නැහැ. ආධ්‍යාත්මයේ පටික සංඥාව දුරු කරලා. ඒ කියන්නේ දැන් රූප සද්ද ගන්ධ රස පහස අරමුණු ගැන කියන්නේ කිසිම විදිහට බාහිර රූපයක් සද්දයක් ගන්ධයක් රස පහසක් ගැන හැඟීමක්වත් නැහැ. ඊළඟට ගැටීම තරහ කියන එක ආධ්‍යාත්මයේ ඇත්තෙම නැහැ. දැන් මේ කවුද විග්‍රහ කරන්නේ? ආරයට ස්වාමීන් වහන්සේ බුදුරජාණන් වහන්සේට ආනාපානසති වඩන හැටි. ආධ්‍යාත්මේ පටික සංඥාවක් දුරු කරලා ස්වාමීන් සිහියෙන් ආස්වාද කරනවා සිහියෙන් ප්‍රස්වාස කරනවා. ඔන්න උත්තර දුන්නා. කවුද උත්තර දුන්නේ? බුදුරන් වහන්සේ දේශනා කරනවා මමෝක වැරදි කියන්නේ අරිට. ඒක වැරදිද? නෑ. හැබැයි මම කියන්නේ මේකයි කියලා ඔන්න බුදුරන් වහන්සේ කියනපු එක කරනවා. හොඳට හිතන්න. ඒකයි මම කියන්නේ අපි බුදුරන් වහන්සේ කිව්වද ඉගෙන ගන්න ඕන කියලා. මම ඔක මොකද බුදුරණවහන්සේ වැරදි කියන්නේ කුසල අකුසලියට නේද? සමාධියක් වැඩෙන එක වැරදිද හරිද? හරි. ඒ කියන්නේ සමාධිය වැරදි එකක් නෙමෙයිනේ. ඒකට සම්මා සම්මා සතිය සම්මා සමාධිය කියන්නේ ඒකනේ. ලෞකික වුණත් සම්මා සමාධිය නම් එක සම්මා කියන්නේ හරි කියන එක නේද? මිච්ඡා සමාධිය නම් වැරදි. නේ? මිච්ඡා කියන එක වැරදි. මිච්ඡා කියන වචනේ තේරුම වැරදි සමාධිය. සම්මා කියන එකේ තේරුම හරි සමාධිය. හැබැයි ලෝකෝත්තර නෑ. ලෞකිකයි. ලෞකිකයි කියන්නේ මොකද්ද? බ්‍රහ්ම ලෝකයට පුළුවන්. එච්චරයි. ලෝකෝත්තර නෑ. බුදුන් වහන්සේ දේශනා කරනවා අරිට මම ඔක වැරදි කියන්නේ. ඔක හරි. හැබැයි මම කියන්නේ මේකයි කියලා බුදුරන් වහන්සේ කියන එක පැහැදිලි කරනවා. දැන් මේ අරිටට බුදුරන් වහන්සේ කිව්වේ ඒක හරි කියලා කිව්වා. වැරදි කිව්වේ නෑ. නමුත් මම කියන්නේ ඔක නෙමෙයි කියලා වෙන එකක් කිව්වනේ. දැන් හරියට මොකද කියන්නේ? අතීත කාමයන් අපේක්ෂාව නැහැ. අනාගත කාම අපේක්ෂාව නැහැ. එහෙනම් රූප සද්ද ගන්ධ රස පහස ගැන ඒව ගැන කිසි දෙයකට යමු වීමක් නැහැ. තරහක් නැහැ. සිහියෙන් ආස්වාස කරනවා, සිහියෙන් ප්‍රසවාස කරනවා. අපි කරන්නේ ඔකද නැද්ද? අපට රෝගනේ වැඩෙන්නේ. අපට වැඩෙන්නේ. එතකොට ඒක වැරදිද ඒක? වැරදි නෑ. හරි. හැබැයි නිවන් මගද? නෑ. අන්න බුදුරණවහන්සේ ආනාපාන සතියේ නිමන දක්වාම විග්‍රහ කරනවා. අපි සතිපට්ඨාන සූත්‍රේ කායන පස්සන විතරයි තියෙන්නේ. ආනාපාන සති සූත්‍රයේ නිවීම දක්වා මේක විග්‍රහ කරනවා. ඒතර අපි බුදුරණවහන්සේ කිව්ව ක්‍රමයට වඩන්න ඕන නම් අපි ඒක දැනගත යුතුද නැද්ද? දැනගත යුතුනේ. මොකද අපි බුදුරණවහන්සේ කියපු දේ නේද කලියුත්තේ. එහෙනම් බුදුරණවහන්සේ කියපු දේ දැනගන්න ඕනේ. ඊළඟට ඔන්න දැන් මම මේ හතිපට්ඨානයේ ප්‍රායෝගික ප්‍රතිපදාවට යනකොට මේ ඉතල පසුබිම මම මේ සකස් කරේ. එහෙනම් ඔන්න පළවෙනි එකම ඔබට මම පැහැදිලි කරා බුදුරණවහන්සේ කිව්ව දේ සහ ලෝකයේ හම්බෙන දේ. ඒ මම කිව්වේ මට හිතෙච්ච එකක් නෙවෙයි ඈ. මම මේ කිව්වේ සංයුත්තනිකායේ ආරේක්ෂ සූත්‍රයේ තියෙන විග්‍රහය. ඒක බුදුරණවහන්සේ කිව්ව එකක් නේ. ඊළඟට බික්කුණු පස්සේ කියලා සූත්‍රයක් තියෙනවා. ඒ සූත්‍රය තියෙන්නේ ඒ සංයුතනිකයි. ඒකේ බුදුරණවහන්සේ පැහැදිලි කරනවා මෙහෙම. සතිපට්ඨානයේ වඩන භික්ෂුවකට කායනපස්සනාව, වේදනාපස්සනාව, චිත්තානපස්සනාව, ධම්මානපස්සනාව. ඒ කියන්නේ බුදුරණවහන්සේ කිව්ව ක්‍රමයට අපි අපට වැඩෙන ක්‍රමයට නෙමෙයි. බුදුරණවහන්සේ කියපු ක්‍රමයට සතිපට්ඨානයේ ප්‍රායෝගික වඩන භික්ෂුවකට ඇති වෙනවා කියනවා කායික මානසික දරත පීඩා. කවුද මේ කියන්නේ? බුදුරජාණන් වහන්සේ මොන විදියට කරනකොටද? බුදුරජාණන් වහන්සේ කිව්ව ක්‍රමයටම කරනකොට වෙන අපට අපට වැඩෙන ක්‍රමයකට නෙමෙයි බුදුරජාණන් වහන්සේ කිව්ව ක්‍රමයටම කරනකොට කායන පස්සනාව වේදනන පස්සනාව චිත්තන පස්සනාව ධම්මාන පස්සනාව යාට ඇති වෙනවා කියන මොකද්ද කායික මානසික දරත පීඩා ඒ අවස්ථාවේ බුදුරජාණන් වහන්සේ ක්‍රම දෙකක් අනුගමනය කරන්න කියනවා පළවෙනි ක්‍රමය තමයි ඒක නවත්තන්න කියනවා මොකද නවත්තන්න කියන්නේ මොන භාවනාවද? සතිපට්ඨානයි. කියන්නේ බුදුරයන් වහන්සේ කිව්ව සතිපට්ඨානෙ නවත්තන්න කියනවා. පළවෙනි කන්නේ. නවත්තලා කියනවා මෙහෙම. පනීත පනීත භාවනාවක් කරන්න කියනවා. මේ වචන තේරුම් ටික බලන්න. හතිපට්ඨානෙ නවත්තන්න කියනවා කරගෙන ආව. මොන හතිපට්ඨානේද? බුදුරජාණන් වහන්සේ කියපුම ක්‍රමයට කරන හතිපට්ඨානෙ නවත්තන්න කියනවා. මොකද ඒක කරගෙන යනකොට කායික මානසික පීඩාව උන්න නවත්තන්න කිව්වා. නවත්තලා ප්‍රණීත ප්‍රණීත කියන්නේ මොකද්ද? ප්‍රමු සතුටක් එන එකක් නේ. සතුට විඳින්නේ කවුද එතකොට? මමනේ. අන්න ප්‍රණීත. ඊළඟට පණිහිත. පණිහිත කියන එකේ තේරුම පිළිනවා කියන එක. ඉන්නවා කියන එක පිහිටනවා. යමක යමක් අල්ලගත්තා. අන්න එකක් කරන්න කියනවා. ප්‍රණීත පණිහිත භාවනාවක් කරන්න කියනවා. පිහිටලා යමක පිහිටලා ඒක අල්ලගෙන සතුට ගෙන්න වෙන විදිහි භාවනාවක් කරන්න කියනවා. දැන් එතකොට සතුට දෙන්නේ කාටද? මට. ඇයි මට පීඩාවක් ආවනේ? මගේ නුවණ මදි දැන් එතනින් එහාට කරගෙන යන්න. මගේ නුවණ මදි නිසා මොකද වුනේ? බුදුරණවහන්සේ කියපු ක්‍රමයට කරන්න බෑ මට. මට දුක. දැන් දුක දුක එනකොට අපිට ඉන්න පුළුවන්ද? දැන් බුදුරණවහන්සේ මොකද්ද කියන්නේ ඊළඟට? ඒක නවත්තන්න කියනවා. දැන් සතුටක් දෙන්න කියනවා. සතුට දෙන්න කියන්නේ කොහොමද? ප්‍රණීත පනිහිත දෙකක් කිව්වා. ප්‍රණීත පනිහිත. පනිහිත කියන්නේ පිහිටලා ප්‍රණීත කියන්නේ ප්‍රීතිය ගෙන දෙන. එතකොට ඒකෙන් තව එකක් ගම්මේ වුනේ නැද්ද? හතිපට්ඨාන කියන්නේ පිහිටලා කරන එකක් නෙවෙයි කියන එක පොඩ්ඩක් හම්බ වෙනවනේ එතකොට. දැන් පිහිටලා නෙමෙයි කරන්න කියන්නේ. පිහිටලා කරන්න කියන්නේ. එතකොට දැන් මෙතන අතනදී හතිපට්ඨානේදී අපි තම විග්‍රහ කරන්නේ හතිපට්ඨාන විග්‍රහ කරගමු. එතකොට මෙතන පිහිටලානේ කරන්න කියන්නේ. හතිපට්ඨානින් කරන එක අයින් කරලා මොකද කරන්න කියන්නේ? පිහිටලා ප්‍රණීත දෙයක් කරන්න කියනවා. ඊට පස්සේ ආයෙ කියනවා. ඒ දේ කරාට පස්සේ යම් දරතියක් යම් පීඩාවක් තිබ්බද ඒක අයින් වෙනවා කියනවා. ඇයි අයින් වෙන්නේ? ඇයි දැන් ප්‍රණීතයිනේ? සතුටුයිනේ. අයින් වෙනවා. යම්කිසි දෙයක් සඳහාද පිහිටලා ප්‍රණීත භාවනාවක් කළේ ඒ දේ දැන් සිද්ධ වුණා. දැන් ඒක අයින් කරන්න කියනවා. දැන් මේ කවුද මේ කියන්නේ? එතකොට අපි කරන්න ඕනේ කවුරු කියන දේද? ඔන්න බුදුරණවහන්සේ භාවනා කරන්නට කියලා දෙනවා. ආය අපට වෙන අහන්න දෙයක් නැහැ. කියලා දෙනවා. දැන් කරන්න කියන මොකද්ද? යම් කිසි කාර්යයක් සඳහාද ප්‍රනීත පිහිටලා භාවනාවක් කළේ. දැන් ඒකේ කෘත්‍ය වුණා. මොකද්ද කෘත්‍යය? අර අපහසු නැති වුණනේ. දැන් ඒකෙන් අයින් වෙන්න කියනවා. අයින් වෙලා නැවත හතිපට්ඨානෙ වඩන්න කියනවා. දැන් එතකොට මේ කරේ මොකද්ද? හතිපට්ඨානේද? නෑ. ඒක වෙන එකක් නේද ඒ කරේ? දැන් අපි කිව්වේ කාය වේදනා චිත්ත ධම්ම බලන්න කියලානේ. එහෙම එකක් බුදුන් වහන්සේ කිව්වේ හතිපට්ඨානේ. හතිපට්ඨානේ කියන එක අපි දැන් ඉගෙන ගමු. දැන් මේකේ මොකද්ද? ප්‍රනීත පණීත භාවනාවක් කරන්න කිව්වා. වේදනාව පීඩාව දුරු කරගන්න හතිපට්ඨානයේ වඩද්දී ඇතිවෙච්ච වේදනාව දුරු කරගන්න ඒක දුරු වෙච්ච තැනදී ප්‍රනීත පනීත භාවනාව අයින් කරලා හපව යන්න ක්‍රමකයකද සතිපට්ඨානෙට යන්න කිව්වා. ඒ පළවෙනි ක්‍රමය. දෙවෙනි ක්‍රමය කියනවා නුවණ තියෙන කෙනාට මේ නුවණ අඩු කෙනාට. හැබැයි නුවණ අඩු කියලා කියන්නේ මේ මේ මේ ඒ විශාල කෙනෙක් මේ නුවණ අඩු කියන්නේ නිවන් මඟ හම්බෙන කෙනෙක් නෙමෙයි. තව කෙනෙක් ඉන්නවා නුවණ වැඩි කෙනෙක්. ඊට වඩා එයාට පිළිහිදලා පණීත භාවනාවක් කරන්න කියන්නේ. ඒ හම්බෙච්ච දරති ආරම්මණයක් හැටියට අරගෙන ඒකේ සත්‍ය දැකලා අන්න යාට ඉදිරින් එහාට යන්න කියනවා. ඔන්න ක්‍රම දෙක කිව්වා. දැන් ඔය මේ කියපු කරුණු ටිකෙන් ඔබට මොනවද හිතුනේ? නම් ප්‍රායෝගික කරන ප්‍රතිපදාවේදී දැන් මේ කියපු කාරණා දැන් හතිපත් ආනාපානහතිය ගැන එකක් කිව්වා. දැන් එතකොට එහෙනම් මේ ආනාපාන සතිය දැන් ඔබට කුතුහලයක් ආවේ නැද්ද බුදුරණවහන්සේ මොකද්ද කියන්නේ කියලා? බුදුරණවහන්සේ කියන කාරණාව දැන් ඔබට ඉගෙන ගන්න ඕනකමක් තියෙනවනේ. ඒ කියන්නේ අරක වැරදි නැහැ. ඒක හරි. නමුත් නිවන් මාර්ගට මොකද්ද කියන්නේ කියන එක ඉගෙන ගන්න එනවනේ. ඊළඟට මොකද්ද කිව්වේ? සතිපට්ඨානෙ වඩ아가ගෙන යන තැනදී කායික මානසික දරත එනවා ඒක අයින් කරලා වෙන භාවනාවක් කරන්න කියනවා. පිහිටලා ප්‍රණීත භාවනාව. ඒක ඊළඟට ආයෙක අයින් කරන්න කියනවා. ඒකේ කෘත්‍ය සිදු වුණාට පස්සේ ආයෙ අතිපට්ඨානට යන්න කියනවා. ඔන්න බුදුරණවහන්සේ ප්‍රායෝගික කරනකොට දෙන උපදෙස්. එහෙනම් අපි බලමු ඒ පිහිටල ප්‍රනීත භාවනාවක් කිරීම සඳහා යොමු විය යුතු සතිපට්ඨාන භාවනාව මොකද්ද කියන්නේ? සතිපට්ඨානයේ සිහිය පිහිටවන තැන් කීයක් තියෙනවද? හතරයිනේ. කය, වේදනාව, සිත ධර්මය. අපි වේදනාව සිතයි ධර්මය අතරින් මොකට එක? අපට ඉස්සල්ලාම හම්බෙන්නේ මොකද්ද? කය. කායන පස්සනාවේ මොකද්ද පටන් ගන්නෙ? ඔන්න දැන් දැන් අපි හොඳට හිතන්න අපි කරපු දේද අපට වැඩන දේද කළ යුත්තේ බුදුරණවහන්සේ කියපු දේද කියන එක දැන් හොඳට හිතන්න. කොහොමද කළ යුත්තේ? බුදුරණවහන්සේ කියපු දේ තියෙන ඒ විග්‍රහයනේ වෙන විග්‍රහයක තියෙනවද? හතිපට්ඨාන සූත්‍රයේ හැරෙන්න වෙන විග්‍රහයක බුදුරණවහන්සේ කිව්ව දේ තියෙනවද? කොහේ හරි නෑ නේද? ඒ විග්‍රහය විතරනේ තියෙන්නේ. එහෙනම් අපි ඒක ඉගෙන ගන්න වෙනවනේ. බුදුරණවහන්සේ එතන අඩුවෙන් දීලා තියෙනවද? හතිපට්ඨාන සූත්‍රේ පොඩ්ඩක් මදිවද බුදුරණවහන්සේ දීලා තියෙන්නේ? ඈ? ඔක්කොම දීලා තියෙනවද? බුදුරණවහන්සේ ඔක්කොම දීලා තියෙනවද? ඔක්කොම දීලා නැද්ද? බුදුරණවහන්සේ බුදුම අකාරුණික කෙනෙන්නේ. ඇයි? ඇයි ඔක්කොම බුදුරණවහන්සේ හරියට දීලා නැහැ නේද? බුදුරණස් ඔක්කොම දීලා තියෙනවද? ඔක්කොම දීලා තියෙනවා. හරියට දීලා තියෙනවද? හරියටම දීලා තියෙනවා. පොඩ්ඩක්වත් අඩුද? පොඩ්ඩක්වත් අඩු නෑ නේද? හරිම දේ නිවැරදිව ඔක්කොම දීලා තියෙනවනේ. එහෙනම් අපට ආයේ වෙන විග්‍රහයකට යන්න ඕනේ නෑනේ. අපි ඒ විග්‍රහ හරියටම අධ්‍යයනය කරොත් අපට බුදුරණවහන්සේ කිව්ව දේ හම්බ වෙනවද නැද්ද? හම්බ වෙනවා. ඒ පිළිගැනීම නැත්තම් අපි කියලා තියෙනවා මොකද්ද? බුදුරණවහන්සේ පොඩ්ඩක් අඩුවෙන් අපට දීලා තියෙන්නේ නේ. අපි මේ විග්‍රහය අපි පිළිගැනීම නැත්නම් අපි ගිහින් තියෙනවා. බුදුරණවහන්සේ කිව්වට ඔක අපට තේරෙන එකක් නෙමෙයිනේ. අපට වෙන කවුරු හරි කියලා දෙන්න ඕනේ තේරෙන්නේ. ඒ කියන්නේ බුදුරණවහන්සේට ප්‍රඥාව තියෙන කට්ටිය ලෝකේ ඉන්නවද නැද්ද? ඉන්නවනේ. ඇයි දැන් බුදුරණවහන්සේගේ ප්‍රඥාවට බුදුරණවහන්සේ විග්‍රහ කරපු ටික තේරෙන්නේ නැතිකොට ඊට වඩා විග්‍රහයක් කරන්න පුළුවන් බුදුරණවහන්සේට වඩා ප්‍රඥාව තියෙන කෙනෙකුටද නැද්ද? දැන් බුදුරණවහන්සේ කිව්ව කාරණාවට වැඩි විග්‍රහයක් කරන්න පුළුවන් ඊට වඩා ප්‍රඥාව තියෙන කෙනෙකුට නේද? එහෙම ඉන්න පුළුවන්ද ලෝකේ? එහෙනම් යෙදෙන්නේ නැහැ නේද ඒක? එහෙනම් බුදුන් වහන්සේ ඔක්කොම ටික දීලා නැද්ද? ඔක්කොම ටික දීලා තියෙනවා. අපට ওই ශ්‍රද්ධාව ඉස්සල්ලාම පිහිටවාගත යුතුයි. මොකටද? බුදුරණවහන්සේ කිව්ව දේ අනුගමනය කරන්න. නැත්තම් අපි අනිවාර්යයෙන්ම කැමති වැඩෙන දෙයක් කරන්න. අපට හිතෙන දෙයක් කරන්න. අපට තේරෙන දෙයක් කරන්න. අපි කවුරුත් කැමති නැහැ. සක්කාය දිට්ඨිය දුරු වෙන විදිහේ බුදුරන් වහන්සේ දුන්න දේ කරන්න. මොකද බුදුරන් වහන්සේ දුන්නේ පින්වතුනි සමාධියක් ඇති වෙන්නද, සීලයක් රැකගන්නද, නැත්නම් අපි හිතමු වෙන මොන හරි ඥාන දර්ශන ඇති වෙන්නද මේ මග දුන්නේ සක්කාය දිට්ඨිය දුරු වෙන්නද? සක්කාය දිට්ඨිය දුරු වෙන්නේ එහෙනම් අපට සතිපට්ඨානයේ වඩන තැනදී අප තුල සිදී යුත්තේ සමාධියක් ඇති වෙලා හොඳ ගුණයක් ඇති වෙලා ඊළඟට අපි හිතමු ඥානය මොනවා හරි ඇති වෙලා ඒ ඥාන ලේබල් කරලා පංච පාස්කන්ධය ලේබල් කරලා පටිසමුපාදය ලේබල් කරන එකක්ද තිබිය යුත්තේ ප්‍රායෝගිකව සක්කාදිට්ඨිය දුරු වීමද විය යුත්තේ අපිට මේක සිදු නොවි අනිත් ඔක්කොම සිදු වෙනවා බුදුන් වහන්සේ කිව්ව දේ කරලාද සක්කාදිට්ඨිය දුරු වෙන්නේ නැතුව අපට සමාධියක් ඇති වෙලා ඥානියනුත් එක එක ලේබල් කිරීලා ඇති වෙලා ඊළඟට පටිසමුපාද කියන වචන දීවොත් මොකද්ද ඔයකින් ගැලපිලා තව මොනවද අමුතු දේවලුත් හම්බ වෙනවා නම් බුදුරණවහන්සේ කිව්ව දේ වෙලා තියෙනවද? නෑනේ. එහෙනම් බුදුරණවහන්සේ කිව්ව දේ තුලදී අපට හම්බ විය යුත්තේ එකම දේ මොකද්ද? සක්කාදිට්ඨි ප්‍රහාණය වෙනවන්නේ. එහෙනම් එවැනි ප්‍රතිපදාවක් ඔය සතිපට්ඨානෙ තිබිය යුතුයිනේ. කායේ කායන බසී විහෙරති. මොකද්ද කියන්න කියන බුදුරණවහන්සේ? කයෙහි කය අනුව බලන්න. කය බලන්නද කියන්නේ? නැහැ. කයෙහි කය අනුව බලන්නනේ. දැන් ඔන්න බලමු එහෙනම් අපි එකින් එක අනුපස්සනාවරම් බලමු. ඔක්කොම මම විග්‍රහ කරන්න නැහැ මොකද කාලේ නැහැ. අපි ප්‍රායෝගිකව අපි මේක කරන්නේ කොහොමද කියලා අපි හිමින් සිරු අරන් බලමු. කයෙහි කය අනුව කය නෙමේ බලන්න කිව්වේ. කයද බලන්න කිව්වේ? නෑ. කයෙහි කය අනුව බලන්න කිව්වේ. හරියටම විස්තර ගන්න ඕනේ. නැත්නම් එහෙම අපි අඩු අඩුවෙන් තමයි අරන් තියෙන්නේ. කයෙහි කය අනුව. ඔන්න බුදුරණවහන්සේ විග්‍රහ කරනවා ආනාපාන සතියේදී කයෙහි කයano බලන්නේ කොහොමද කියලා. ඒකෙදි මෙන්න මේ විග්‍රහ කරනවා. දීගං වාස සන්තෝ වස්ස සාමීති රසං වාස සන්තෝ වස්ස සාමීති. ওই ටික විග්‍රහ කරනෝනේ. කායන පස්සනාවේ කොටස් හතරක් විග්‍රහ කරනෝනේ. ආනාපානසති සූත්‍ර 16ක් විග්‍රහ කරනවා. ඒයි 16ක් තියෙන්නේ. කායන පස්සනාවේ 4යි, වේදන පස්සනාවේ 4යි, චිත්තානුපස්සනාව හතරයි ධම්මානුපස්සනාව හතරයි 16ක් ආනාපානහති සූත්‍රයේ සම්පූර්ණ නිවන් මාර්ගයට විග්‍රහ කරනවා. කායනපස්සනාව කොටසේ හතරක් තියෙනවා. ආනාපාන සති විග්‍රහය අර හුස්ම රැල්ල කරපු තැනින් ඒ විග්‍රහය ඉවරද? දැන් ඔබ දේශනාව අධ්‍යයනය කරන් යනකොට බුදුරණවහන්සේ ධර්මයේ කියනකොට පින්වත්තුනි මුල මැද අග ගැලපෙනවද නැද්ද? මුල විතරක් ගත්තොත් හරියයිද? මේ ධර්මයේ යම් රටාවක් තියෙනවනේ. දැන් ඔබට මම මෙහෙම කියනවා. අපි අහලා තියෙන කලව මාරපංගියා කියලා. කතාවක් අහලා තියෙනවනේ. කලව මාරපංගියා කියලා. ඒකේ මොකද්ද තේරෙන්නේ? ඒකේ මොකද්ද කියන්නේ? කලව මාරපංගියා කියන එකේ මොකද්ද තේරෙන්නේ? අහලා නැන්ද? ආ අහලා නැහැ. කලව මාරපංගියා කියලා තියෙනවා උපහරණයක්. ඒ කියන්නේ මොකක්ද ඒකට කියන්නේ? මොකක්ද ඒ වචන වලට කියන මට මතක නැහැ. කලව මාරපංගිය අපි මේ වගේ දෙයක්. පස්තා පෙරල ගන්න. කලුව මාරපන් කියලා පස්තා පෙරල තියෙනවා. දැන් ඔන්න කලුවා කියලා මිනිහෙක් ඉන්නවා. හරිද? කලුවා කියලා මිනිහෙක් ඉන්නවා. මම ඒ මිනිහයට කියනවා තව එක්කෙනෙක් කියනවා අර මාරපන ගිහිල්ලා යන්න. හරි මම යන්නම් කියලා යනවා. දැන් මොකටද යන්න ඕනේ? අහලා නැහැ නේක. මොකටද යන්න කියලා අහගෙන තියනවාද? නේ මාරපන යනවා. කලුවට කියන මාර්ගුණ ගිහින් ඉන්න කියලා. මාර්ගුණ ගිහින් යනවා. මොකටද ගිහින් තියෙන්නේ? දන්නේ නැහැ. අන්න ඒ වගේ වුණොත් භවනා කරන්නේ හරියද? කලෝ මාර්ගපන් ගියා වගේ මාර්ගුණ ගිහින් ලෙයි. හැබැයි අර්ථයක් කියලා දිනවද? මොකටද ගියේ කියලා දන්නේ නැහැ. කලුවට මාර්ගපණ යන්න ඕන නැත්තේ ඇයි යන්න ඕන නැති කියලා අහගෙන නේද? එහෙම ගියා නම් අර්ථය වෙනවා. දැන් අපි ඔන්න ආනාපානසති ගැන කිව්වා. ආන්න හුස්ම ගන්නවා බලනවා හෙලනවා බලනවා. මම බුදුරණවහන්සේ කිව්ව ටික තාම කරලා ඉගෙන ගන්න අර කලුව මාර්ගපන් ගියා වගේ. බුදුරණවහන්සේ පටන් ගන්න ඉඳලා විග්‍රහ කර ආනාපානපති වඩන්නේ මෙහෙමයි කියලා. අපි ඒක ඉගෙන ගත යුතු නැද්ද? ඉගෙන ගත යුතුයි නේද? එහෙනම් අපි බුදුරණවහන්සේ කිව්ව මුල මැද අග ඔක්කොම ටික ඉගෙන ගන්න ඕනේ. ඉගෙනගෙන තමයි කරන්න තියෙන්නේ. දැන් අපි හුස්ම රැල්ල ගැන පැත්තකින් තියලා කාට හරි තේරෙනව නම් කියන්න දැන් ඔබ හතිපට්ඨානේ වඩනවනේ. කයෙහි කය අනුව වාසය කරන්නේ කොහොමද කියලා කවුරු හරි කෙනෙක් ඉන්නවනම් කියන්න බලන්න. කයෙහි කය අනුව වාසය කරනවා කියන්නේ මොකද්ද? අනිත් මුකුත් ඕනේ නැහැ. අපි ආනාපාන සතියේ ඒ විග්‍රහය අවශ්‍ය නැහැ. කයෙහි කය අනුව බලනවා කියන්නේ මොකද්ද? මොකද්ද? ආන්න හරි. samudaya හොයන්නේ. කය අනුව බලනවා. කය කයෙහි කය අනුව බලනවා. අන්න ඒක මම හිතන්නේ දේශන අහපු කෙනෙක් වෙන්න ඇති කිව්වේ. ඒ කියන්නේ විග්‍රහය බලන්න ඕනේ මොකද්ද කයෙහි කය අනුව බලනවා කියන එක. කය බලන්න කියන්නේ. දැන් අපි බලන ඕනේ දැන් හුස්ම රැල්ල කයද නැද්ද? හුස්ම රැල්ල කොච්චර බලවත් කයෙහි කය අනුව හම්බෙනවද? හුස්ම රැල්ලනේ බලන්නේ. හුස්ම රැල්ල කය නේද? හුස්ම රැල්ල අනුව බලනවනම් අන්න කයෙහි කය අනුව බලනවා. හුස්ම රැල්ල බැලීම කය විතරයි. බුදුරණවහන්සේ කය බලන්නද කියන්නේ කය අනුව බලන්නද කියන්නේ? කය බලන්න කියන්නේ නෑනේ. කය ආනුව. ඒ විග්‍රහය තියෙනවා දේශනාවේ. කොහොමද තියෙන්නේ? ඔන්න විග්‍රහ කරනවා ආස්වාස ප්‍රස්වාස ගැන විග්‍රහ කරලා ඊළඟට කියනවා උදාහරණයක් හරි යතු ගන්න උදාහරණකුත් කියනවනේ. ඒකත් කියලා ඊළඟට කියනවා අලුත් විග්‍රහ කරන්නේ ඉති ඉති කියන වචනේ විතර මෙසේ ඒ කියපු ක්‍රමී. ඒ කියන්නේ බුදුරණවහන්සේ කියපු ක්‍රමී ඉති අජත්තං වා කායේ කායන පස්සී විහෙරති. බහිද්ධාවා කායේ කයන පස්සේ විහෙරති. අජ්ජත් බහිද්ධාවා කායේ කයන පස්සේ විහෙරති. ඔය කියපු ක්‍රමයේ තුල තියෙනවා මොකද්ද? අජ්ජත් කයෙහි කයano දැකීම. බහිද්ධා කයෙහි කයano දැකීම. අජ්ජත් බහිද්ධා කයෙහි කයano දැකීම කෝකෙද තියෙන්නේ? නේ නේ. අර මේ කියපු ක්‍රමේ දැන් මුලින් විග්‍රහ කරන්නේ ක්‍රමය. දීගං වාස සන්තෝ වාස සාමීති පජානාති. රස්සං වාස සන්තෝ වාස සාමීති. ඒ ටිකේ ඒ කාරණා මේ විග්‍රහ කරේ කියලා කියනවා. බුදුරණවහන්සේ කියන්නේ නිති අජ්ජත්තංවා කාය කායන පස්සේ විහෙරති. බහිද්ධවා කාය කායන පස්සේ විහෙරති. ඔය කියපු ටිකේ. දැන් අපිට තාම තේරුන්නේ නැහැ නේද? එහෙනම් ඒක ඒක එතන ඒ විග්‍රහය තියෙනවා කියලා කියනවා බුදුරණවහන්සේනේ. ඊළඟට කියනවා සමුදය ධම්මානුපස්සීව කායස්මින් විහෙරති. වය ධම්මානුපස්සීව කායස්මින් විහෙරති. සමුදය වය ධම්මානුපස්සීව කායස්මින් විහෙරති. ඒකත් උතන විග්‍රහ කරනවා කියනවා. ඊළඟට විග්‍රහ කරනවා. අත්ති කායාතිවා 50 සති පච්චුප්පට්ඨිතාවෝති යාවදේව ඥානමත්තයි පතිසතිමත්තයි අනිසිතෝච විහෙරති නචකින්චී ලෝකේ උපාදීති ඒවම් පිකෝ බික්කේ බිකෝ කාය කායන පස්සේ විහෙරති. මේ අපිට පිරික්කියද්ද කියන්න කිව්ව එකක්ද නැත්නම් ප්‍රායෝගික කරන එකක්ද මේ? අපිට පිරික්කියනකොට කියවන එකක්ද ඒක? නෑ අපිට මේ දන්නවක කියන්නනේ. අත්තිකායෝතිවා 50සති පච්චුප්පට්ඨිතාය ඥානමත්තයි පතිසතිමත්තයි. ඔය මොකද්ද ඔය කියලා දුන්නේ? ඔය ඔක්කොම දුන්නේ බුදුරණවහන්සේ අපිට මේ ආනාපානහති කලියුතු විග්‍රහය නේද? අත්තිකායෝතිවා 50 සති කයක් ඇතයි කියලා ගත්තා. 50 සතිය. මතුමත්තේ සිහිය. කයක් ඇතයි කියලා ගත්තා 57 පච්චුපට්ඨිතාය මතුමත්තේ. පච්චුපට්ඨිතාය ඥානමත්තාය ඥාන ඇතිවීමට. මතුමත්තේ ඥාන ඇතිවීමට. ඥානමත්තා සිහිය ඇතිවීමට එකතු මේ වාසය කිරීම සඳහා. මොකක්ද ගත්තේ? කයක් ඇතයි කියලා ගත්තා. ඔන්න ඔය විදිහට වැඩෙනකොට නචකින් චිලෝකී උපාදීති ලෝකීහා උපාදාන වෙන්නේ ඔන්න ඔකට කියනවා කායන පසනාව කියලා. කයෙහි කයන වඩනවා කියන්නේ උකට කියනවා. දැන් අපට වඩන්න කලින් වඩන විදිය තේරුම් ගන්න කොච්චර තියෙනවද? ඔන්න ඔය ටිකම තමයි කලුව මාරපන් නොගිය වගේ ඉගෙන ගන්න වෙන්නේ. නැත්තම් අපි කලුව මාරපන් ගියා වගේ තමයි. ඔය ටිකම හරියට ඉගෙන ගත්තේ නැත්තම් කලුව මාරපන් ගියා වගේ තමයි. ඔය විග්‍රහය ඔන්න බුදුරණවහන්සේ කිව්ව මොකද්ද මේ මොකද්ද මේ කිව්වේ? ආනාපාන හදි වඩන හැටි. මොකද්ද මේ කිව්වේ? ආනාපාන. කවුද මේ කිව්වේ? මීට අමතර විග්‍රහයක් කොහෙද තියෙනවද? මීට අමතර විග්‍රහයක් නැහැ නේද? මීට අමතර ඇති විග්‍රහයක් නැත්තේ නේ. බුදුරණවහන්සේගේ නෑ නේ. මීට අමතර විග්‍රහය ඇති මොනවා හරි. හැබැයි බුදුරණවහන්සේගේ නෑ. අපට ඕන නැති බුදුරණවහන්සේගේ විග්‍රහයද වෙන විග්‍රහයක්ද? එහෙනම් අපිට මේ විග්‍රහය තේරුම් ගන්න වෙනවා නේ. මොකද්ද මේ ආනාපාන සතියේ විග්‍රහය කියලා. දැන් අපට එහෙනම් ප්‍රායෝගිකව සතිපට්ඨානෙ වඩන්න කොච්චරද තේරුම් ගන්න තියෙනවද? තව ආනාපානසති සූත්‍රය කතා කරොත් එහෙනම් ඒකේ ගොඩාක් විස්තර තියෙනවා. ආනාපානසති සූත්‍රය. ඒතකොට මොකද්ද මේ කිව්වේ? හුස්ම රැල්ල ගැන කතා කරලා දීර්ඝව, කෙටිව ඊළඟට ওই විග්‍රහයක් කිව්වා. හැබැයි එතන පජානාති කියලා විග්‍රහයකුත් කිව්වා. හැබැයි එතන ඒ කරන්නේ කය බලන්නද ඒ කරන්න පටන් ගත්තේ කයෙහි කය අනුව බලන්නද? දැන් අපි දිග බැලුවා, කොට බැලුවා කියනකොට අපට හුස්ම රැල්ල කියන කයද දැක්කේ කයේ කය අනුවද දැක්කේ? කය නේද? හුස්ම රැල්ල දිගයි හුස්ම රැල්ල කොටයි. කයද දැක්කේ? කයේ ස්වභාවය. බුදුරණවහන්සේ පෙන්වන්නේ. කයෙහි කය අනුව දැන් විග්‍රහ කරා බුදුරණවහන්සේ ඔක. සමුදේ ධම්මානුපස්සීවා වය ධම්මානුපස්සීවා සමුදේ වය ධම්මානුපස්සීව විග්‍රහ කරලා තියෙනවා. මේක වෙන්නේ මෙහෙමයි කියලා. මේ ඊළඟට අවසානයේදී විග්‍රහය අවසන් කරනවා. කයක් ඇතයි කියලා ගත්තා. මොකද්ද ඇතයි කියලා ගත්ත කය? හුස්ම රැල්ල නේද? හුස්ම රැල්ල නේද? හම්බුනේ. අත්‍ය කායෝතිවා. කයක් ඇතයි කියලා ගත්තා. මොකරද ගත්තේ? දැන් විග්‍රහය බලන්න. මට අපට තේරිච්ච එක නෙමෙයි. හුස්ම රැල්ල ඇතයි කියලා ගත්තේ මොකටද? කයක් ඇතයි කියලා ගත්තා. මතුමත්තේ. ඒ කියන්නේ මතුමත්තේ කියන්නේ ඉස්සරහට නේද? ඉස්සරහට මොකක් දිර වෙන්නේද? නුවණයි සිහියයි දියුණු වීම සහ එකතුනයි වාසය කිරීමට දැන් ගත්තා මොකද්ද? කය ඇතැයි කියලා ගත්තා. මොකක් සඳහාද ගත්තේ? නුවණ සිහිය දියුණු වීම සහ එකතුනයි වාසය කිරීමටයි දැන් කයක් ඇතයි කියලා ගත්තා. ඒක බුදුරණවහන්සේ කියනවා. අය දැන් බුදුරණවහන්සේ කිව්ව විදිහට අපි කරන්න තියෙන්නේ. ඒක බුදුරණවහන්සේ කියන්නේ. මම නෙමෙයි. බුදුරණවහන්සේ මොකේද කියන්නේ? සතිපට්ඨාන සූත්‍රය කියන්නේ. සතිපට්ඨාන සූත්‍රයේ බුදුරණවහන්සේ කියන ඔන්න කයක් ඇතයි කියලා ගත්තා. මොකටද? මතමත්තේ සිහිය, නුවණ, වීරිය එකතු නොවීම ආශය කිරීමට සහ සිහිය නුවණ දිනු කරගන්න. ඔන්න බුදුරණවහන්සේක කිව්වා. දැන් ඔන්න අපි ගත්තා. මොකද්ද ඒ කය? හුස්ම රැල්ල. හුස්ම රැල්ලේ ස්වභාවය මොකද්ද? දිගට තියෙනවා, කොටට තියෙනවා. ඔහොමනේ තියෙන්නේ. අපි දිග කොට ආවුනොත් අම්මෝ බුදුම වැඩිමක් වැඩුණේ කියලා අපට හිතෙන්නේ. ඇත්ත වැඩුණා ලෝකේ දෙයක්. බුදුරණවහන්සේ කිවි මේ හුස්ම රැල්ල ගත්තේ මොකට කියලාද? මොකටද හුස්ම රැල්ල කියන කය ගත්තේ? නුවණ සිය දිනු. ඒ කියන්නේ සක්කාය දිට්ඨිය ප්‍රහාණය වෙනවද නැද්ද එතකොට? සක්කාය දැන් නුවණ සිහිය දිනු වෙනකොට එකතු නොවි වාසය කරනවා කියන මේ විග්‍රහයට යනකොට සක්කාය දිට්ඨිය ප්‍රහාණය වෙනවද නැද්ද? අස්විමානිය දුරු වෙන මේ ප්‍රතිපදාවක් හම්බ වෙනවනේ. දැන් ඔය ඔය ක්‍රමයට කරොත් තමයි දවස් 6න් අවුරුදු 7න් නිවන් දකින්නේ. බුදුරණවහන්සේ කිව්ව ක්‍රමයට. එතකොට එහෙනම් එතන විග්‍රහ කරනවා කයක් ඇතයි කියලා මේ හුස්ම රැල්ල කියන කය ගත්තේ මොකකටද? ඉදිරියේදී සිහිය නුවණ දියුණු වීම සහ එකතුණු වී වාසය කිරීමටයි ගත්තේ. මොකද්ද හුස්ම රැල්ල? ඒ හුස්ම රැල්ලේ ස්වභාවය කොහොම වෙන්න පුළුවන්ද? දිගක් තියෙනවා, කොටක් තියෙනවා, එක එක විදිහට තියෙනවා නේ. එළියට යනවා, ඇතුළට ගන්නවා. ඒ හුස්ම රැල්ල. හැබැයි මේ හුස්ම රැල්ල මොකටද ගත්තේ? සිහිය නුවණ දියුණු කර ගැනීම පිණිසයි. ඊළඟට මේකේ ස්වභාවය. මොකද්ද? බුදුරණවහන්සේ දැන් ඕන අපි පොඩ්ඩක් ඔක්කොම නැතුව අපි ටික ටික තේරුම් ගන්න. සමුදය ධම්මා දැන් අපි ඔන්න මම අර අබ අබාබ උපමාව ගැන හිතන්නේ. අබ අඹ. ඔබට මම අඹ ගේන්න කියදී අබ ගෙනාවොත් වැරදීනේ. සමුදය ධම්මානුපස්සීවා කායස්මින් විහෙරති. වය ධම්මානුපස්සීවා කායස්මින් විහෙරති. සමුදේ වය ධම්මානුපස්සීවා කායස්මින් විහෙරති. ඔන්නෝම කියන්නේ. කායස්මින් කියන්නේ කය කෙරෙහි කියන එක. සමුදේ ධම්මානුපස්සීවා කියන්නේ හට ගන්න ස්වභාවය දකිමි. දැන් හට ගැනීමක් බුදුරජාණන් වහන්සේ විග්‍රහ කරපු ක්‍රමයක්ද අපි දැන් තීරුම් ගත යුත්තේ මට තේරෙන ක්‍රමයක්ද? හට ගැනීම කියන විග්‍රහයක් අපි කතා කරනකොට මොනවා හෝ එකක අපි නිවන් දකින්න නම් යන්නේ මට හට ගන්න ආකාරයේ තේරෙන ක්‍රමයකටද මම බලන්න ඕන නැත්තේ බුදුරන් වහන්සේ කියපු ක්‍රමයකටද? අ දැන් හට ගන්න එක බලන්න ඕනේ නම් කොහොමද? බුදුරන් වහන්සේ කියපු ක්‍රමයන්නේ. බුදුරන් වහන්සේ හට ගන්න ආකාරය කොහොමද කියලා තියෙන්නේ? මොකද්ද? අන්න හේතුඵල ධමයක් නේද? හේතුඵල ධමන්නේ හට ගන්න ආකාරයක් කියන වෙන වෙන ක්‍රමයකට හට ගන්න විග්‍රහයක් තියනවාද? ඒ කියන්නේ අපිට තේරෙන එකක් හරියන්නේ නැහැ. ෆිසික්ස් වල එකක් හරියන්නේත් නැහැ. අපට වැඩෙන එකක් හරියන්නේත් නැහැ. කවුරු කියන එකක්ද හරියන්න ඕනේ? බුදුරජාණන් වහන්සේ. බුදුරන් වහන්සේ හට ගන්න ආකාරය කිසිදා කරලා තියෙන්නේ කොහොමද? හේතුඵල ධහමකින්නේ. හේතුඵල ධහම තුලදී කොහොමද හේතුඵල ධහම විග්‍රහ කරන්නේ? පටි අන්න පටිසම්පාදක විග්‍රහ කරනවනේ. අවිද්‍යාව සංඛාර විඤ්ඤා. කොහොමද විග්‍රහ කරන්නේ? ඔය විග්‍රහ තියනවද? ඕකනේ විග්‍රහ කරන්නේ. ඔන්න සමුදයක් විග්‍රහ කරනවා හට ගන්න ආකාරය. එතකොට දැන් අපට හට ගන්න ආකාරය හම්බ වෙනකොට අපට අපට හිතෙන හට ගැනීමක් හම්බ විය යුතුද බුදුරණවහන්සේ පෙන්න හට ගැනීමක් හම්බ විය යුතුයිද? අපට අපට අපට හිතෙන හට ගැනීමක් හම්බුනොත් මම හරිය නිසා මගේ සක්කාදිටින් වැඩෙන්නේ නේ. ඇයි මට ලස්සන භාවනා වැඩෙනවනේ. ඒ නිසා මට හට ගැනීම හොඳට තේරෙනවනේ. ඒතර මම හරිනේ. ඒ නිසා මගේ සක්කාදිටිය වෙන්න බුදුරණවහන්සේ වෙන්න ක්‍රමයට හට ගැනීම හම්බ වෙනකොට සක්කාදිට්ඨිය වැඩෙන්න ඕනද දුරු වෙන්න ඕනද? ප්‍රායෝගිකවද චේතනාවෙන්ද? ප්‍රායෝගිකව. එතකොට පටිච්චසමුප්පාදේ සමුදේ විග්‍රහ කරනකොට පටන් ගැනීම අවිද්‍යාවද වෙන මොකක් හරිද? අවිද්‍යාවනේ. එහෙනම් අවිද්‍යාව හම් වෙනකොට විද්‍යාව උපදිනකොට ඥානියද හටගන්නේ මොඩකමද? ඥානෙ. ඥානෙ හටගන්නකොට සක්කාදිට්ඨියනේ දුරු වෙන්න තියෙන්නේ. එතකොට දුක්ඛේ ඥානං, සමුදය ඥානං, නිරෝධේ ඥානං, මග්ගේ ඥානං නේද හම්බ වෙන්නේ. එහෙනම් අපි ධර්මයේ ඉගෙන ගන්නකොට ඉගෙන ගන්න හැම එකක්ම බලන්න ඕනේ නැත්තේ මේක පුබ්බේ අනනුසුතියසු ධර්මයක්. ඒ පෙරණැසු විරෝ ධර්මයේ කවුද දන්නේ? එහෙනම් අපි මොකක්කෝ විග්‍රහයක් බුද්ධ දේශනාවේ දෙයක් ගන්නවා නම් ඒ විග්‍රහයේ තේරෙන්නේ නැති කාරණාව තේරුම් ගන්න බුදුරන් වහන්සේ කියපු දෙයක් කරාම යායුතුද වෙන කවුරු හරි ඒක ලස්සන තේරුම් කළ දුන්නොත් ඒක කරා යායුතුද බුදුරන් වහන්සේම විග්‍රහ කරන දෙයට යන්න ඕනේ නේද? එහෙනම් අපි හැම එකක්ම බලන්න ඕනේ. කවුරු කියපු දෙයකද? බුදුරජාණන් වහන්සේ කිව්ව දෙයක. ඒකයි මේ ශ්‍රද්ධාය ප්‍රශ්නයක් තියෙන්නේ. ඇයි අපි හැම වෙලෙම කැමති බුදුරන් වහන්සේ කිව්ව දේ කරන්න නෙමෙයි. අපට මොකක් හරි වැඩෙනවා නම් කරන්න කැමති. ඒ කියන්නේ සක්කාදිට්ඨිය වඩා ගන්න අපි හරි කැමති. අපි කැමති නෑ බුදුරජාණන් වහන්සේ කිව්ව දේ කරන්න. එහෙනම් අපි හට ගන්න ආකාරයේ විග්‍රහ කරන තැන බුදුරන් වහන්සේ පෙන්නපු හට ගැනීම හොයන්න ඕනේ. එහෙනම් මේ කය කැතැයි කියලා ගත්ත තැනදී සමුදය කියලා විග්‍රහ කරලා පෙන්නනවා. බුදුරන් වහන්සේ සමුදය විග්‍රහ කරපු තැන හට ගැනීම කුමක්ද කියලා හොයන්න වෙනවා. අන්න පටිච්ච සමුප්පාදය හොයන්න වෙනවා. ඔබ බලන්න මජ්ක්‍ධිම නිකායේ තුනේ ආනාපානසති සූත්‍රයේ බුදුරණවහන්සේ ලස්සනට විග්‍රහ කරනවා ආනාපාන සතිය වඩනකොට දීර්ඝ ආස්වාසය කියන විග්‍රහය ඉඳලම පටංගෙන් මිදලම වැඩෙනවා සති ධම්මොච්ච විරිය පීති පස්සද්දි සමාධි උපේක්ඛා කියන බොජ්ජංග ධර්ම හත බුදුරන් වහන්සේ කියන ක්‍රමයට වඩනකොට. එතන වඩන ක්‍රමෙත් කියනවා. දීර්ඝ ආස්වාසය කියලා ගත්තාම එතන ධර්මයන් පවිචනති පවිචේති ධර්මයේ මොකද්ද කියලා විමසනවා නුවණින් විමසනවා මොන ධර්මයේද? පටිසමුපාද ධර්මයේ. ඒක නුවණින් විමසනවා කියලා ලස්සනට විග්‍රහ කරනවා. කවුද විග්‍රහ කරන්නේ? බුදුරජාණන් වහන්සේ මොන මොකක් කරනකොටද? ආනාපාන සතිය වඩනකොට. අපි කඩ අපි අපි අපට වැඩනයක් වඩලා හරියන්නේ නැහැ. කවුරු කියන දේ වඩන්න ඕනද? බුදුරජාණන් වහන්සේ කියන දේනේ. අන්න බලන්න ආනාපාන සති සූත්‍රය. ලස්සනට විග්‍රහ කරනවා. කායන පස්සනා කොටස ආස් දීර්ඝ ආස්වාස දීර්ඝ ප්‍රස්වාස කෙටි ආස්වාස කෙටි ප්‍රස්වාස මේ හැම එකම ඒ ධර්මයන් මොකද්ද කියලා තේරුම් අරගෙන ධර්මයන් පවිච්ච නැති පවිචයති හොඳට ධර්මයන් හොඳට නුවණින් විමසනවා කියන බොජ්ජංග ධර්මයක් හැටියට ධම්මවිචය කරනවා කියනවා. අන්න එතන යාට බොජ්ජංග ධර්ම වැඩිනවා කියනවා. මේ කායන පස්සනාවේ පළවෙනි කොටස. ඇයි සමුදයක්නේ හොයන්නේ? හට ගැනීම. දැන් හට ගැනීම මේ හට ගැනීම හම්බයේ යුත්තේ අවිද්‍යාසහගත මගේ මනසට හම්බ වෙන එකක්ද? බුදුරන් වහන්සේ විද්‍යාවෙන් යුක්තව පෙන්නපු ධර්මයට අනුකූල එකක්ද? අපට මොකක් හරි හම්බෙයි හටගත්තා කියලා. ඒක දැන් අපි සසර නිදහස් වෙලාද? දැන් අපට තේරෙන්නේ හරියද? අපට තියෙන එක හරිනම් අපට වැඩෙන එක හරිනම් අපට බුදුබණක් ඕනේද? ඕනේ නෑනේ. එහෙනම් අපි අපි කල යුත්තේ හැම එකම බුදුන් වහන්සේ කියපු දේත් එක්කනේ. අපට වැඩුණා කියලා අපට තේරුණා කියලා එක්කලා හරියනවද? නෑ. ඔන්න එහෙනම් දීර්ඝ ආස්වාසය හෝ කෙටි ආස්වාසය හෝ කෙටි ප්‍රස්වාසය එහි කයද බැලිය යුත්තේ කය අනුවද බැලිය යුත්තේ කය බලනකොට නම් උඩට යද්දි හටගත්තා යටට යද්දි නැති වුණා උඩ මුල හම්බුණා යට ඒ මොකද්ද? කය. කය අණුව බලන්න කියන්නේ. කය නෙමෙයි බලන්න කියන්නේ කය අණුව. කය අණුව බලනකොට අණුව ඒක අණුව. අන්න ඒක අණුව බලන ක්‍රමේ විග්‍රහ කරනවා. samudaya හට ගැනීම. හට ගැනීම මොකද්ද කියලා බුදුරණාහි විග්‍රහ කරනවා. අන්න එහි පටිච්චසමුප්පාදයේ අන්න එතන අඥානකම පදනම් වෙච්ච පටිසම්පාද ධර්මයේ මේ විදිහට කරන්නකොට මානසික කායික දරතයක් එනවා කියලා බුදුරණන් වහන්සේ දේශනා කරනවා නේ. මේ අපි මේ අර මාව සතුටු කරන්න යන එකක් නෙමෙයි මේ. ඔන්න දැන් මම හරි මට දැන් හොඳට වැඩෙනවා කියලා සතුටු කරන්න යන එකක් නෙමෙයි. මොකද්ද මේකෙන් වෙන්නේ? සක්කාය දිට්ඨිය ප්‍රහාණය වෙන එකක් නෙවෙන්න තියෙන්නේ. නැතුව මේ මම මට ලකුණක් දෙන්න නෙමෙයි යන්න තියෙන්නේ. අපි දැන් මට ලකුණක් දෙන්න යන්න හදන්නේ. හරි දැන් මම ඔන්න මම භාවනා කරනවා. මට දැන් භාවනාව වැඩෙනවා. හරි දැන් මට ඔන්න සමාධිය වැඩෙනවා. ඒකන ධානය යා යුත්තේ සක්කාය දිට්ඨිය ප්‍රහාණයටද? සක්කාය දිට්ඨිය ප්‍රහාණයට. බුදුරණවහන්සේ මම අද උදේම පටන් ගනිද්දි පැහැදිලි කරා. දෙවි කෙනෙක් ඇවිදලා අහනවා කාමරාගේ පටික ප්‍රහාණය කළ යුතුයි නේද කියලා අහනවා. මේ ජරා මරණ පීඩිත සත්‍යය. බුදුරණවහන්සේ කියන්නේ මොකද්ද? නෑ, ඒක නෙමෙයි සක්කාය දිට්ඨිය. අපි කරන්නේ ඒක වුණාට. අපි බුදුරණවහන්සේ කියපු දේ නෙමෙයි කරන්නේ. දෙවියන් කියපු දේ. මොකද අපේ ප්‍රශ්නේ ඒක. දෙවියා කිව්වේ මොකද්ද? ප්‍රශ්නේ තියෙන කෙනා කල යුත්තේ මොකද්ද? කාමරාගේ පටිගේ ප්‍රහාණය කළ යුතුයි කියලා. අපි දෙවියා කියන දේ කරන්නේ. බුදුරණවහන්සේ කිව්වේ මොකද්ද? සක්කාය දිට්ඨිය ප්‍රහාණය කළ යුතුයි කියලා. එහෙනම් බුදුරණවහන්සේ කියන ප්‍රතිපදාවේදී හම්බ වී කුමක් දුරු වීමද? සක්කාය කාමරාගේ පටිගේ දුරු වෙනවා. නමුත් ප්‍රධානම සක්කාය දිට්ඨිය දුරු වෙන එක. එහෙනම් ආනාපාන සතිය වඩනකොට සක්කාය දිට්ඨිය දුරු වෙනකම් ප්‍රායෝගිකව හම්බෙන්නට ඕනේ. හුස්ම රැල්ල ඇතයි කියලා අරගෙන. ඇතයි කියලා ගත්ත හුස්ම රැල්ල ඇති උනේ කොහොමද කියලා එය අණුව හොයන්න වෙනවා. එය අණුව හෙවිය යුත්තේ අපට තේරෙන ක්‍රමයකට නෙවෙයි. කොහොමද හොයන්න ඕනේ? බුදුරජාණන් වහන්සේ කිව්ව ක්‍රමයට. බුදුරජාණන් වහන්සේ ඒක අණුව හොයන හැටි විග්‍රහ කරනවා. සිහිය පිහිටවා ගත්තා ඇතයි කියලා ගත්ත අරමුණ දැන් හුස්ම ඇතයි කියලා ගත්තේ ඇයි? නුවණ සිහිය ඇති කරගන්න විතරයි එකතු නොවි වාසය කරන්නයි මේ හුස්ම රැල්ල ඇතයි කියලා ගත්තේ වෙන දෙයකට නෙමෙයි. එහෙනම් අපට විය යුත්තේ මොකද්ද? ඇතයි කියලා ගත්ත හුස්ම රැල්ල අනුව බලනකොට සිහියයි නුවණයි ඇති වෙලා එකතු නොවි වාසය කිරීමක් සිදු විය යුතුයි නේද? ඇයි ඒකට නිකත්ති? මේ බුදුරන් වහන්සේ මේ කීප විග්‍රහය එතකොට අපි එහෙනම් ඔන්න ඔය විග්‍රහය එක්ක දැන් කරන්න පටන් ගන්න වෙනවා. දැන් අපි හුස්ම රැල්ලට සිහිය පවත්වා ගන්න මොකටද එහෙනම්? සිහියයි නුවණයි දියුණු කරගන්න සහ එකතු නොවි වාසය කරන්නයි. මේ ඇතයි කියලා ගත්ත හුස්ම රැල්ල ගන්න. ඇතයි කියලා දැන් අපි අරන් තියෙනවා. මේක තියෙන එක විනාශ වෙනවා බැලුවත් නැති වෙනවා බැලුවා මේ තියෙන එකනේ බලන්නේ. බුදුරණවහන්සේ එක නෙමෙයි කියන්නේ කය අනුව බලන්න කියන්නේ. නම් පුංචි උදාහරණයක් කියන්නම්. ඔන්න මේක හොඳට හිතන්න. මේක අතර සානනසනමක් කියපු දාන ඔබ අහලත් ඇතිද මහරිට. ඔන්න මේ ඈත වෙල්යායක කුඹුරක පඹයක ඉන්න. මිනිස්සෙකුට පේනවා මිනිස්සු පිරිසකට වෙල්යායේ මිනිස්සෙක් ඉන්නවා කියලා. මැද. හැබැයි ඉන්නේ පඹේ. මේ කෙනා මේ පිරිස අර ඉන්නේ මිනිස්සෙක් කියලා අරගෙන ඒ මිනිස්සයා ගේ තියෙන කේසුලම්මුණිය දස් සම්මස්තකක් කියලා හිතනවා. ඒ මිනිස්සයාගේ තියෙන්නේ පටවියාපෝතේජ වායෝ කියලා දෙයක් හිතනවා. ඒ මිනිස්සයාගේ සත්වයේ පුජ්‍යලයක නෑ එතන බොරුවක් දින කියලා හිතනවා. ඒ මිනිස්සයා කර්ම කළා සුගතිය දුගතිය යනවා කියලා හිතනවා. ඒ මිනිස්සයා තුල තියෙන්නේ පටිසමුපාද ක්‍රියාවලියක් කියලා හිතනවා. ඒ මිනිස්සයාගේ තියෙන ඔක්කොම අනිත්‍ය දුක යනාත්මයි කියලා හිතනවා. ඒක කොච්චර හිතුවත් හරිද? මිනිස්සයානේ පඹයක් ඉන්නේ. පඹයා මිනිස්සයා කියලා අරගෙන ඉඳ ඔක්කොම හිතන්නේ. අපිත් දැන් කරන්නේ ඉස්සල්ලාම වැරදි දෙයක් හරි කියලා අරගෙන හැබැයි වැරදි දේ කොච්චර බෙදුවත් හරියන්නේ නැහැ. අපට හම්බ විය යුත්තේ මොකද්ද? ඊ ගත්ත දේ වැරදි කියලායි. දැන් ප්‍රායෝගිකව මම ප්‍රත්‍යක්ෂයෙන් ගත්ත කයක් ඇතයි කියන. දැන් මට හුස්ම රැල්ල කය තියෙනවා. දැන් ඒක මගේ ප්‍රත්‍යක්ෂයෙන් හරිද වැරදිද? හරිනේ. දැන් මේක ගත්තේ මොකද? මතුමත්තේ සිහිය නුවණ වීරිය දියුණු කරගන්න එක තුනේ වාසය කිරීම. එහෙනම් හම්බ විය යුත්තේ Taman තුල හම්බ වෙච්ච දේ එකතු වෙච්ච දේ හරි කියලාද වැරදි කියලාද? ඊට පස්සේ වැරදි කියලා හම්බ වෙන්න ඕනේ. දැන් හම්බුනේ හරි කියලා හම්බ වුණා. හරි කියලා හම්බෙච්ච දේ කොච්චර කුඩු කරලා බැලුවත් අපට හරි කියලා හම්බෙච්ච දිනේදී හම්බුනේ. අන්න ඒක හම්බ වෙන ක්‍රමේ බුදුරන් වහන්සේ පෙන්නනවා. මොකද්ද ක්‍රමේ? අවිද්‍යාවෙන් පටන් ගත්ත පටිච්ච සමුප්පාද න්‍යාය හම්බ වෙන එක. වෙන හට ගැනීමක් කියලා නෑ බුදුරන් වහන්සේ. ආහාර සමුදයෝ කාය සමුදයෝ කියනවා. ආහාර කියන්නේ මොකද්ද? ආහාර කියනකොට දැන් අපට මතක් වෙන අපි කන බොන එක. බුදුරන් වහන්සේ කියපේක බලන්න ඕනේ. දැන් අපිට මතක් වෙන්නේ කන බොන එක විතරයි නෙවෙයි. අපි බුදුරන් වහන්සේ කියපේ බලන්න. අපි ඒක විග්‍රහ කරන්න ගියොත් ලොකු විග්‍රහයක් යන්න ඕනවා. ඒ නිසා අපි ඒක එච්චර කතා කරන්න ඕනේ නෑ. එතකොට එහෙනම් මෙන්න මේ විදිහට සමුදයක් හොයාගන්න වෙනවා. හට ගැනීම. ඒ හට ගැනීම හම්බ වෙච්ච තැනදී තමයි පින්වතුනි. මොකද්ද? බුදුරයන් වහන්සේ කියපු ක්‍රමයට කලුව මාරපන් ගියා වගේ නැතුව භාවනා කරන්න පුළුවන් වෙනවා. නැත්තම් කලුව මාරපන් ගියා වගේ තමයි කරන්න හදන්නේ. එහෙනම් දැනගන්න ඕනේ සිහිය පවත්වා ගන්න මොකටද? මොකද අර අරිත ස්වාමීන් වහන්සේ සිහිය පවත්වන ක්‍රමයක් කිව්වා නේද? එතනක් තියෙන්නේ මොකද්ද? සිහි අතීත කාම සංකල්ප මොකුත් නැහැ. හුස්ම රැල්ලගෙන සිහියෙන් ඉන්න ඔච්චරයි එතන තියෙන්නේ. නම් බුදුරණවහන්සේ කිව්වේ මොකද්ද? ඒ හුස්ම රැල්ල ඇති කියලා ගත්තී මොකටද? මතුමත්තේ සිහිය නුවණ වීරිය දියුණු කරගෙන එකතු මේ වාසය කරන්න. සමුදේ හටගන්න දැකීම හටගන්න හටගන්න ආකාරය දකින්න. කය අණුව බලන්න. කය බලන්න නෙමෙයි හුස්ම රැල්ල බලන්න නෙමෙයි හුස්ම රැල්ල අණුව බලන්නයි බුදුරණවහන්සේ ධර්මයේ දුන්නේ. අන්න ඒක දැනගෙන අන්න ඒකට යමු වෙන්න වෙනවා. දැනගෙන ඒකට යමු වුණාට පස්සේ මොකද වෙන්නේ? දැන් කරන්නේ එහෙනම් ඒක නෙමෙයිද? ඒක කරනකොට සිදුවිය යුතු ප්‍රායෝගිකත්වයේ තුල සිදුවිය යුතු කාරණාව තමයි වර්තමානයේ හටගත්ත පංච පාදනස්කන්ධ තුල මම කියලා ගැනීම වැරදි කියලා හම්බ වෙන එකනේ. සිදුවිය යුත්තේ ඒක නේද? ඒ සක්කාදිරි දුරවන්නේ එතකොටනේ. අන්න ඒක ප්‍රතිඵලයේ හැටියට ලැබෙනවා. එහෙනම් අපි ඔය ඔය කාරණු ටික ටික අපි කතා කරමු. ඊළඟට තමයි හොඳට මතක තියාගන්න. තව මේකේ අපට විස්තර කරගන්න ගොඩක් જાති තියෙනවා. බුදුරන් වහන්සේ විග්‍රහ නොකරපු දෙයක් අපි මේකට ඇතුළත් කරලා අපි තේරුම් ගන්න කිව්වොත් කොච්චර වැරදිද? දැන් අපි බහිද්දා කියන එක. අපි තේරුම් ගන්නවා අපට හිතෙන ක්‍රමයකට. බුදුරන් වහන්සේ කියපේ අපට අදාළ නැහැ. අපි කැමති නේද බහිද්දා කියන එක මොකද්ද කියලා අපට හිතෙන ක්‍රමයට තේරුම් ගන්න. බුදුරණවහන්සේ කිව්ව දෙයට අපි තැන දෙන්නේ නැහැ. බුදුරණවහන්සේ මොකද්ද කිව්වේ කියන එකයි අපි හෙවි යුත්තේ. දැන් ඔන්න අපට තේරෙන විදිහට අපි ඔකට හොයන්න ගියොත් එහෙම අපිට ලොකු පටලැවිල්ලක්. බුදුරජාණන් වහන්සේ ඔතන ඔය කියපු කාරණාවට අපට හොයන විග්‍රහය පැහැදිලි කරන්නේ ඔච්චරයි කියන්නේ. ඔය කියපු කාරණාවේ අපි පටන් ගැනීමට ගියේ නැතුව කියපු විදිහට පටන් ගන්න ගියේ නැතුව අපි මේකට අලුත් විග්‍රහයක් අපි ඇතුළත් කළොත් අපි ඇතුළත් කරන්නේ බුදුරජාණන් වහන්සේට පොඩ්ඩක් වැරදිච්ච නිසා නේද? අපි අලුතින් විග්‍රහයක් අපි ඇතුළත් කරන්නේ ඒකට බුදුරන් වහන්සේට වැරදිච්ච නිසා නේද? බුදුරන් වහන්සේට ඉතර කරුණාවක් තිබුණේ නැහැ අපි අපි අපිට මේ නොවැඩෙන අපි ගැන හිතන්න කරුණාවක් තිබ්බ නැති නිසා නේද? අපි ඇතුළත් කරන්නේ. එහෙනම් අපි ඒකට ඇතුළත් කරන තැනදීම අපි තුල ශ්‍රද්ධාව අහිමි වෙලානේ. එහෙනම් අපට ඔගේ මොකක් හෝ දෙයක් ඇතුළත් කළ හැකිද අලුත් දෙයක් උකට? අලුත් දෙයක් අපි තේරුම් ගත්තට කමන්නේ ලෝකීය මට්ටමට. නිවන්මකට බෑ. ඒ කියන්නේ ලෝකීය මට්ටමින් අපි යමක් කරගෙන යන්න. ඒකට ප්‍රශ්නයක් නෑ අපි ඕන දෙයක් කරාට. මොකද ඒක බුදුරුවන්ගේ ධර්මයක් නෙමෙයි. අර ආරියත් ස්වාමීන් වහන්සේ කිව්වා වගේ. ඒකත් හැබැයි නිවැරදි ප්‍රතිපදාව. හැබැයි නිවන් මඟ නෙමෙයි. ඒකට අපි ඕන දෙයක් ඇතුළත් කරාට කමන්නේ හැබැයි නිවන් මඟ හැටියට අපි යමක් අපේ දෙයක් ඇතුළත් කරගත්තොත් ප්‍රතිපදාවකට ඒක පින්වතුනි නිවන් මඟ ඈත් වීම. එතකොට එහෙනම් එතන බහිද්දා කියන්නේ මොකද්ද? කියලා තමයි බුදුරණවහන්සේ. වෙන විස්තරයක් කියලා නෑ නේද? බහිද්දා කියන දැන් අපට අපි දැන් ওই අපි අපි දැන් ඒක ප්‍රඥාවෙන් ඔක අවබෝධ වෙන කාරණාව නැතුව අපි දැන් ඔක අනිත් කෙනාගේ හුස්ම ගන්න මෙහෙමයි කියලා නිමිත අපි කල්පනා කරන්නේ. එහෙම කල්පනා කරනෝනේ. බුදුරණන් වහන්සේ ඒක කියලා දිනවද එහෙම? ඇයි බුදුරණන් වහන්සේ ඒක කිව්වේ නැත්තේ? අඩු නිසාද ධර්මයේ? හැබැයි බුදුරණන් වහන්සේ වෙන එකම කියලා තියෙනවා. ඒ මොකේද? නවසීවතිකේ. මොකද්ද කියලා තියෙන්නේ? අනුන්ගේ කය යම්සේද කුණ වෙන්නේ ඒ කයට මගේ එක ගලපන්න කියලා කියනව නේද? එහෙම කියලා ආයේ කියනවා අජ්ජත් බහිද්දා කියලා. එහෙම කියලා ඉවර වෙලා ආයෙත් කියනවා ඉති අජ්ජත්තං වා බහිද්දා වා කියලා ආයෙ කියනවා. එහෙම කියනව නේද? දැන් එතකොට එන විග්‍රහ දෙකක් තියෙනව නේද? එහෙනම් බලන්න මේ ධර්මයේ අපිට මේ ප්‍රායෝගිකව පුරුදු කරන්න කොච්චර හිතන්න දෙයක් තියෙනවද? බුදුරන් වහන්සේ කිව්ව දේ එක්ක කරන්නේ. හැම වෙලෙම බුදුරන් වහන්සේ පෙන්වුවේ සංකල්පයක් වශයෙන් හිතන ධර්මයකට යන්නද ප්‍රායෝගිකව යන ධර්මයකට යන්නද? ප්‍රායෝගිකව. එහෙනම් අපි පින්වත්තුනි අපි ආනාපාන සතිය ගැන අපි තව ඉදිරියට පස්සේ කතා කරන්න තියලා අපි ඔබ දැන් සක්මන් හිම කරනවනේ. අපි බලමු සක්මන නැත්තම් ඉන්ද්‍රිය සම්පජාන්නේ ඉරියාපතේ පිළිබඳ පොඩි විග්‍රහයක් සතිපට්ඨානේ තියෙන විදිහට. ඉරියාපතේ සහ සම්පජඤ්ඤය. එතකොට ඒ දැන් ඒක අපි බැලිය යුත්තේ අපට වැඩෙන ක්‍රමයටද බුදුරණවහන්සේ කිව්ව ක්‍රමයටද? ඒ මම මේක පුන පුනා කියන්නේ. බුදුරණවහන්සේ කිව්ව ක්‍රමයට. ඒ මම මේක පුන පුනා කියන්නේ. වෙන ක්‍රමයක් නැහැ කියන එක නේද? ඒ කියන්නේ මේ ලෝකේ තව බුදුරු ඉන්නවද? තව බුදුරු නැහැ නේ ලෝකේ. එහෙනම් බුදුරණවහන්සේ කියපේ ක්‍රම නේද වෙන්නට ඕනේ නැත්තේ. එහෙනම් ඒ ක්‍රමෙමයි තියෙන්නට ඕනේ නැත්තේ. ඔන්න අය බුදුරණවහන්සේ කියපු ක්‍රමයට බලමු ඉරියාපතේ සහ සම්පජාඤ්ඤය අපි කොහොමද ටිකක් තේරුම් ගන්න කියලා. ඉරියාපතේ කියනවා සම්පජාඤ්ඤ ඉරියාපතේ දෙකීම කියනවා සම්පජානකාරී සිහියෙන් යුක්තව තමයි මේ කටයුතු කරන ආකාරය අපි ඉඳ ගන්න හැටි ඇවිදිනකොට වැසිකිලි කැසිකිලි කරනකොට අඳිනකොට පළඳිනකොට හැම වෙලෙම සිහියෙන්. දැන් ඕක විතරද කියන්නේ බුදුරණවහන්සේ? ওই ටික විතරද කියන්නේ? අපි ওই ටික විතරනේ දන්නේ. තව කියනවා බුදුරණන් වහන්සේ. මොකද්ද කියන්නේ? මෙසේ ඉති මෙසේ තමයි ආධ්‍යාත්මික කයේ කය අනුව දකින්නේ. දැන් කය නෙමෙයි බලන්න කියන්නේ. මෙසේ තමයි ආධ්‍යාත්මික කයේ කය අනුව. මෙසේ තමයි බහිද්ධා කයේ කය අනුව. මෙසේ තමයි අජ්ජත් බහිද්ධා කයේ කය අනුව. මේ තුනක් කියනවා. අනිත් එක දැන් හොඳට මතක තියාගන්න. සංයුත්ත නිකායේ රහෝගත සූත්‍රයේ බුදුරණවහන්සේ පැහැදිලි කරනවා යම් කිසි කෙනෙක් මේ සතිපට්ඨාන ගැන විග්‍රහ කරලා අජ්ජත් සමුදය අජ්ජත් වය අජ්ජත් සමුදය වය තුනයි. බහිද්ද සමුදය බහිද්ද වය බහිද්ද සමුදය වය හයයි. අජ්ජත් බහිද්ද සමුදය අජ්ජත් බහිද්ද වය අජ්ජත් බහිද්ද සමුදය වය කීයද? නම්. ඔය නම ආකාරයේ කෙනෙකුට අඩු නැත්නම් එයා මාර්ගයේ වරද්දවා ගත්තා කියලා බුදුරණවහන්සේ රහෝගත සූත්‍රය පැහැදිලි කරනවා. ඒක ඒ සූත්‍රය හරිද වැරදිද? හරිනේ බුදුන් වහන්සේ කිව්ව එකනේ. එහෙනම් ඔය නම ආකාරයේ වැඩුන් නැත්නම් එයා මාර්ගයේ මොකක් කරගෙනද? වරද්දවා ගත්තා. කවුද මේ කියන්නේ? බුදුරජාණන් වහන්සේ. එහෙනම් අපට ඔය නමේ වැඩි යුතුද නැද්ද? එහෙනම් බලන්න මේක කොහොමද කරන්නේ? බුදුරන් වහන්සේ කිව්ව ක්‍රමයට කරන්න ඕනේ. අපි ඒකයි ලොකු නෝනකින් මේ වැඩ පිළිවෙලට යන්න ඕනේ නැත්තේ. දැන් බුදුරන් වහන්සේ ඔය ඔය විග්‍රහය අපි හිතමු දාරුචීරියට. දාරුචීරියට කිව්වද ඔක? දාරුචීරට කිව්වද මේ නමාකාර වඩන්න හතිපට්ඨාන කියලා කිව්වද? දාරුචීරට මොකද්ද කිව්වේ? දිත්තේ දිත්තේම. එතකොට දාරුචීරියට ඔය නමාකාරයෙන් වැඩනවද නැද්ද? වැඩුම් නැත්තම් නිවන් මඟ හම්බෙලාද? හැබැයි බුදුරණවහන්සේ ඔක කිව්වද? කිව්වේ නෑනේ. නමුත් වැඩුණාද නැද්ද? වැඩුණා. එහෙනම් ඒක වැඩින්න ඕන. හැබැයි ඔක කිව්වේ නෑ. එහෙනම් අපි මේ බලෙන් ඇති කරගන්න එකක් නෙවෙයි. මගට හම්බෙන එකක්. අපි කළ යුතු කාරණාව තියනවා වෙන. හැබැයි අපට ওই කාරණාව හම්බුනේ නැත්තම් සමුදය වය අජ්ජත් සමුදය වය අජ්ජත් සමුදය වය සමුදය වය තුනයි. බහිද්දා සමුදය වය සමුදය වය හයයි. අජත බහිද්දා සමුදය වය සමුදය වය නමයි. ඔය නමය හම්බෙන්නට. හැබැයි අපි බලෙන් කරන එක නෙවෙයි. හැබැයි ওই ටික වැඩුන් නැත්තම් ওই ටික වැඩෙන්නේ ප්‍රතිපදාවකදී. මොකද මේක සක්කාය දිට්ඨි දුරු වෙන ප්‍රතිපදාව. එහෙනම් ඔන්න අපිට සම්පජන්‍ය අපි සිහිය පවත්වනකොට ඔය සිහිය පැවැත්වීමේදී ඔය නමයම හම්බ විය යුතුද නැද්ද? ඔය නමය හම්බු නැත්නම් මග වරද්දවා ගත්තා කියනවා. ඔය නමය හම්බුනොත් මග නිවැරදි කරගත්තා කියනවා. එතකොට ඒ ක්‍රමය දැන් බුදුරණවහන්සේ ඒ ඒ ඒ දුන්න ටිකේදී අඩුවෙන්ද දීලා තියෙන්නේ ඔක්කොම ටික දීලාද? දැන් අපට අවශ්‍ය නිවන් දැකීම සඳහා සම්පජන්ණයට අවශ්‍ය ටික ඉරියාපතේට අවශ්‍ය ටික බුදුරණවහන්සේ තන අඩුවෙන්ද දීලා තියෙන ඔක්කොම ටික දීලාද? ඔක්කොම ටික දීලානේ. එහෙනම් එතන මේ ඔක්කොම ටික තිබිය යුතුයිනේ. එහෙනම් අපට අලුතින් ඒකට දෙයක් ආයෙ එකතු කරන්න දෙයක් නැහැ එහෙනම් ඒ කියපු ක්‍රමයේ තුල ඒ ඔක්කොම ටික හම්බ වෙන්නට ඕනේ. අපි අලුතින් දාගන්න දෙයක් නැහැ. මොකද්ද මේ කියන්නේ කියලා හම්බෙන්නට ඕනේ. ඒක හම්බෙන්න පින්වතුනි අපේ තුල ටික ටික වැඩෙන්නට ඕනේ නුවණ. බුදුරන් වහන්සේගේ ධර්මයේ නුවණ වැඩිමත් එක්ක නිකයි අර අසනීපකාරයන් උදාහරණ ටික තියෙන්නේ. නෑ අසනීපරවන් අර උදාහරණ තුන කිව්වේ බුදුරන් වහන්සේ කියන්නේ බෙහෙත් දුන්නාට නැතත් කෙනෙක් ඉන්නවා සුව වෙන්නේ නෑ. තව කෙනෙක් ඉන්නවා බෙහෙත් දුන්නොත් සුව වෙනවා. එහෙනම් බුදුරන් වහන්සේගේ ධර්මය ඇහුණත් හරි දේ ඇහුණත් කෙනෙක් ඉන්නව අවබෝධ කරන්නේ නෑ. කෙනෙක් ඉන්නව අවබෝධ කරන්නේ. එහෙනම් ඇහිච්ච මමනේ අවබෝධ වෙන්නේ නැත්තේ ඇයි? ඇතුළත යමක් වැඩෙන්න ඕනේ නේද? එහෙනම් බුදුරන් වහන්සේගේ ධර්මයේ තේරෙන්න ඒ කියපු කාරණාව ඒ විදිහට තේරුම් ගන්න ඇහිච්ච මමනින් පුළුවන්ද? ඇතුළත වැඩෙන්නට ඕනේ. ඇතුළත ප්‍රායෝගිකව යමක් හම්බෙන්නට ඕනේ. ඇතුළත අපි තුල නිවන් මඟ හම්බෙන්නට ඕනේ. මොකද්ද කරන්නේ කියන කාරණාව අපට යෝනිසෝ මනසිකාරයත් එක්ක හම්බ වෙන්නට ඕන. එහෙනම් අපි ඔන්න සිහිය පවත්වනකොට අපට හම්බ වෙන ඉරියව්ව ඉරියව්ව බලන්න නෙමෙයි බුදුරයන් වහන්සේ කිව්වේ. එතනත් කියන මොකද්ද? අත්ති කායෝතිවා. ඉරියව්ව කියන දේ ඇතයි කියලා ගත්තා. මොකටද? මතු මත්තේ සිහිය නුවණ දිනු කර ගැනීම සහ එකතුණු වාසය කිරීමට. මොකද්ද ගත්තේ? ඉරියව්ව ඇති බව ගත්තා. දැන් ඇති බව ගත්ත ඉරියව්වද බලන්න තියෙන ඉරියව්ව අනුවද බලන්න තියෙන. ඉරියව්ව අණුව කයෙහි කය අණුව අණුව බලන්නේ කොහොමද? අන්න හට ගැනීම බලන ආකාරي විග්‍රහ කරා. හට ගැනීම බලන්නේ අපට තේරෙන ක්‍රමයකටද බුදුරණවහන්සේ කිව්ව ක්‍රමයකටද? බුදුරණවහන්සේ හට ගැනීම විග්‍රහ කරේ කොහොමද? පටිච්ච සමුප්පාදයක් එකයි හට ගැනීම විග්‍රහ කරේ. වෙන ක්‍රමයක් කියලා දිනවද? නෑ. මෙන්න මේ ක්‍රමයට අපි බලන්නට ඕන. එහෙම බලනකොට මොකද වෙන්නේ? අන්න එහෙම බලනකොට තමයි අණුව බැලුවා වෙන්නේ. එහෙනම් අපි සිහිය පිහිටෙව්වා ඉරියව්වට. ඔන්න කය ඉරියව්ව. දැන් මේ ඉරියව්ව කොහොමද හටගත්තේ කියන එක. බුදුරණවහන්සේ කිව්ව ක්‍රමයට බලන්න ඕනේ. ඒක බලනකොට අපට මොකද සිදු වෙන්නේ? සක්කාදිට්ඨිය දුර වෙනවා. වෙන එකක් නෙමෙයි වෙන්නේ සක්කාදිට්ඨිය දුර වෙනවා. ඒ කියන්නේ ප්‍රායෝගිකව මම කියලා ගැනීම වැරදි කියලා හම්බ වෙන්නට ඕනේ ප්‍රායෝගිකව. වෙන ක්‍රමයකට නෙමෙයි ප්‍රායෝගිකව හම්බෙන්නට ඕනේ. අන්න ඒ විදිහට අපි බලන්න ඕනේ එහෙනම් ටික ටික සිහිය පිහිටවා ගන්න. ඔන්න කයර සිහිය පිහිටවා ගත්තා. ඒ කියන්නේ අපි ඉරියව්වට. ඉරියව්ව නැති වුණා බැලුවා කියලා අපි ඉරියව්වනේ බැලුවේ. තියෙන ඉරියව්වනේ. බුදුරණ ඉරියව්වනේ බලන්න කිව්වේ. ඉරියව්ව 90 බලන්න කිව්වේ. ඉරියව්වනේ බලන්න කිව්වේ ඉරියව්ව 90. කායේ කායානුපස්සී අනුපස්සී 90 දකින්න. අනුව බලන්න ඕනේ. කය කයපස් කය කය බලන්න කියලා කොතනකවත් කියලා නෑ. කයක් ඇතයි කියලා ගත්තා සිහිය නුවණ දිනු කරගන්න. එකතුනේ වාසය කරන්න. ඔන්න දැන් අනුව බලන්න පටන් ගන්න වෙනවා. අනුව බලන්න තියෙන්නේ හටගන්න ආකාරය බලන්න. සමුදේ. අන්න සමුදේ බලනකොට බුදුරණවහන්සේ කියන පටිසමුප්පාද න්‍යාය තමයි හට ගැනීම විග්‍රහ කරන්නේ. ඒක හොයන්න වෙනවා. මොකද මේ ලෝකෙ පින්වතුනේ හොඳට හිතන්න මේ ලෝකයේ අපි බුදුරණවහන්සේගේ ධර්මයේ පිළිගන්න අපි සකස් වෙන්නේ පටිච්ච සමුප්පන්නවද ඉබේද නැත්නම් දෙයියම අවබෝධයක්ද නැත්නම් සියල්ල කර්මයෙන්ද එහෙනම් අපට පටිච්ච සමුප්පන්න බව හම්බ වෙ යුතුද නැද්ද පටිච්ච සමුප්පන්න බව කියලා කියන්නේ අපට තේරෙන පටිච්ච සමුප්පාදයක් අපි හිතන එකක්ද බුදුරණවහන්සේ කියප එකක්ද එහෙනම් මේ ලෝකේ හැම ධර්මයක්ම අපට හම්බ යුත්තේ කොයි විදියටද? පටිච්ච සමුප්පාද. දැන් අපි ඉරියව්ව ඔන්න මම ක්‍රියා කරනකොට ඔන්න මට ඔන්න හම්බ වෙනවා හටගත්තා. දැන් ඔන්න මට මම කරනවා හිතනවා. දැන් කවුද කරන්නේ? මමනේ. බුදුරණවහන්සේ කියන්නේ කොහොමද සකස් වෙන්නේ කියලා. පටිච්ච එතකොට පටිච්චසමුප්පන්නව හම්බ වුණොත් මම හරිද මම වැරදිද දෙන්නේ? මං වැරදි. දැන් අපට හම්බුනේ මේක කවුද කරන්නේ? මම කරනවනේ බුදුරණවහන්සේ කිව්ව දේ හම්බලාද? අන්න බුදුරණවහන්සේ 90 බලන්න කිව්වේ ඒකයි. පටිච්ච සමුප්පාදය හම්බෙනකොට මම වැරදි කියලා හම්බෙන්නේ. 90 බලනකොට. නැත්තම් මේක මම නෙමෙයි කරන්නේ. තිත්තායතන සූත්‍රයේ බුදුරණවහන්සේ පැහැදිලිව තීර්ථකයන්ගේ දෘෂ්ටි. තීර්ථකයන්ගේ දෘෂ්ටි එකක් තියෙනවා මේ ඔක්කොම පුරුලේ කළ කර්ම. තව එකක් කියනවා මම කරන්නේ මේක කියලා. ඉතින් අපි මේ මම නම් මේක කරන්නේ එතකොට මේ පටිච්චසමුප්පන්න බව නැති වෙලා ගිහිලා නැපි තුලින්. පටිච්චසමුප්පන්න බව හම්බෙලා නැහැ. එහෙනම් අපිට මේ කරන ක්‍රියාව හටගන්න ආකාරය මම කරන දේ නිසා හට ගැනීමක් බව හම්බ විය යුතුයිද? පටිච්චසමුප්පාදව සකස් වීම බව හම්බ විය යුතුයිද? පටිච්ච සමුප්පාදය කියන කාරණා විග්‍රහ කරන්න අවිද්‍යා සංකාර විඥාන නාම රූප අර වෙන ක්‍රමයක් තියෙනවද? එහෙනම් ඒක නිදහම් වෙන්නට ඕනේ නැත්තේ. ඒක හම්බුනොත් විතරයි අපි පටිච්ච සමුප්පන්න බව හම්බ වුණා කියලා හම්බ වෙන්නේ. අන්න එතකොට සක්කාදිට්ඨි දුර වෙනවා. නැත්තම් මේ මම කරන්නේ. මම නෙමෙයි සිහිය පවත්වාගෙන මේ ඔක්කොම කරන්නේ. ඉතින් මම නම් කරන්නේ මට මේක නැති කරන්න පුළුවන්. හැබැයි මේක ලෝකේ යම් ලෝකේ යම් කිසි මේ නිවැරදි බවක් තියෙනවා. ඒකයි මේක මිච්ඡා වෙන්නේ නැත්තේ. සම්මා. හැබැයි නිවන් දකින්නේ. සම්මා ප්‍රතිපදාවක්. හැබැයි නිවීම කරා යමු වෙන්නේ. සමාධියක් ඇති වෙනවා, බ්‍රහ්ම ලෝක යනවා, හැම දෙයක්ම සිද්ධ වෙනවා. සිහිය පවතිනවා. ඒක මිච්ඡා සම්මා සතියක්, සම්මා සමාධියක්, සම්මා ඥානයක්, සම්මා විමුක්තියක් ඔක්කොම තියෙනවා. හැබැයි ලෞකිකයි ඔක්කොම. ලෝකෝත්තර නේ. ලෝකෝත්තර වෙන්නට නම් අර බුදුරණවහන්සේ පෙන්නපු ක්‍රමයට පටිච්ච සමුප්පන්න බවත් එක්ක හට ගැනීම හම්බෙන්නට මම කරන දෙයක් නෙමෙයි. නැත්නම් දැන් මම තව උදාහරණයක් කියන්න මේ මේක මේ ප්‍රායෝගිකව ඔබට කරන්න ඕන නිසා මම මේ කාරණා පැහැදිලි කරන්නේ. මේ මේ මේ ඉරියාපතේ සම්බන්ධයෙන් අපි මේ සමුදය හොයනකොට අපි කොච්චර දයක් හෙවිය යුතුද කියලා. එතනදී අපි බලන්නට ඕනේ කරුණු කොච්චර තියෙනවද කියලා. බුදුරණවහන්සේ කියන්නේ අපි හැම වෙලේම පොන පුනා මතක තියාගන්න මට වැඩෙන දේ නෙමෙයි කල යුත්තේ. මට තේරෙන දේ නෙමෙයි කල යුත්තේ. කුමක්ද කල යුත්තේ? බුදුරජාණන් වහන්සේ කියපු දේ මට වැඩෙන දේ මම මට තේරෙන දේ මම කරන දේ කරනවා නම් අපට බුදුරුන්ගේ ධර්මයක් ඕනේද? බුදුරුන්ගේ ධර්මයක් ඕනේ බුදුරුන්ගේ ධර්මයක් අවශ්‍ය නම් අපි බුදුරන් වහන්සේ කිව්ව විදිහට කරන්න අන්න බුදුරන් වහන්සේ කිව්ව විදිහට අපි එහෙනම් මේ හට ගැනීම හොයන්න වෙනවා. ඉබේ කියලා ගන්නෙත් නැතුව මම කරනවා කියලා ගන්නෙත් නැතුව පටිච්ච සමුප්පන්න බව හම්බ වෙන විදිහට හැබැයි පටිච්චසමුප්පන්න බව හම්බ යුත්තේ කල්පනාවෙන්ද ප්‍රත්‍යක්ෂයෙන්ද? ප්‍රත්‍යක්ෂයෙන්නේ පටිසමුපාදය කියලා කල්පනා කරනවා. කල්පනා කරන්නේ කවුද? මමනේ. ප්‍රත්‍යක්ෂයෙන් හම්බ වෙන්නට ඕන පටිසමුප්පන්නයි කියලා. ප්‍රත්‍යක්ෂයෙන් පටිසමුප්පන්නයි කියලා හම්බෙනකොට සක්කාදිට්ඨිය දුර වෙනවද වැඩෙනවද? අන්න එහෙනම් සක්කාදිට්ඨිය දුර වෙනවා කියන්නේ ප්‍රායෝගිකව මම වැරදි කියලා හම්බෙනවද? හරි කියලා හම්බෙනවද? මං වැරදි කියලා. ඔය ප්‍රතිපදාව හම්බෙන්න ඕනේ. බුදුරණවහන්සේ කියපු ක්‍රමී කරනකොට ඒක නම් සරල උදාහරණයක් කියන්නේ. තව කාරණා මේක තේරුම් ගන්න. මොකද ඔබ යම් කිසි මට්ටමකට පරිසම්පාද ඉගෙනගෙන නැතිනේ. යම් කිසි මට්ටමකට. ඔබ ස්පර්ශ දන්නවද? මම මේක පොඩ්ඩක් තේරුම් ගන්න නිසා කියන්නේ. ස්පර්ශ කියන එක දන්නවද? ස්පර්ශ කියන්නේ මොකද්ද? ඇසයි, රූපයයි, විඥානයයි තුන එකට වීමට කියනවා ස්පර්ශ. ස්පර්ශය අවබෝධ කරන්නේ කවුද? ස්පර්ශය සත්‍යය කියලා හම්බෙන්නේ කාටද? ස්පර්ශය සත්‍යයි කියලා හම්බෙන්නේ කාටද? සෝතාපන්න කෙනාටනේ ඒක අහලා දෙනවනේ. සම්මාදිට්ඨි සූත්‍රේ ඥානවත්තු සූත්‍රේ පැහැදිලි කරනවා ස්පර්ශයේ ඥාණය කාට දෙන්නේ? සෝතාපන්න කෙනාට. එහෙනම් අපට හම්බෙච්ච ස්පර්ශය දැන් අපට තේරෙනවනේ. සෝතාපන්න නොවි අපට තේරුනේ බුදුරණවහන්සේ කිව්ව එකද නැති එකක්ද? සෝතාපන්න නොවි අපට ඒක තේරුනේ බුදුරන් වහන්සේ කිව්ව එකක්ද නැත්නම් බුදුරන් වහන්සේ කිව්ව දේ මදි නිසා අපි දන්න දේකුත් දාගත්ත නිසාද අපට ඒක තේරුණේ දැන් බුදුරන් වහන්සේ කිව්ව ස්පර්ශයේ නොවන එන්නේ සෝතාපන්න වීමෙදී නම් අපට සෝතාපන්න නොවීම එක තේරුණා නම් අපට ඒක තේරුණේ බුදුරන් වහන්සේ කිව්ව ටික මදි නිසා අපිත් කරුණක් දාලා තේරුම් ගත්ත නිසා නෙමෙයි මං අපි තේරුම් ගත්ත එක වැරදි කියලා පෙන්වන්නම් ඔන්න බලන්න මේක හොඳව අවධානයෙන් අහලා බලන්න අපි තේරුම් ගත්ත ස්පර්ශය වැරදි කියන දැන් ඔබට ස්පර්ශය ඔබ ඇහෙන් අනුමදස්සනවල කටහඬ ඇහෙනව නේද ඔබට? ඇහෙන්නේ කොහමද? කනයි, ශබ්දයයි, විඥාණයයි එකතු වෙච්ච නිසා ඔබට ඇහුණා අනුමදස්සනවලෙන් කටහඬ. එතකොට ඔබට විඥාණය කියන්නේ නාම රූපයෙන් හටගත් එකක් නේ. ඔබට ඒ විඥාණයට හම්බ වුණේ අනුමදස්සි කියන ඒ සංඥාව නේද? ඒ වේදනාව ඒ ඒ ටික නේද හම්බුනේ. ඒ විඥාණයට. ඔබට අපි හිතමු S දෙකට පේනව අර මල් ටික. නැත්නම් ඔබට අර වීදුරුව S දෙකට පේනවා. S දෙකට පේනකොට ඔබට හටගත්තේ කොහොමද ස්පර්ශය? ඇහැයි රූපයයි විඥානයයි එකතු වීම. එතකොට මේ විඥාණයට ඔබට හම්බ වුණේ මල් ටිකක් එහෙම නේද හම්බුනේ? නාම රූප හම්බුනේ? එතකොට ඔබට මල් පෝච්චිය පේනකොට අනෝමදස්සික මොන හරි හම්බෙනවද? ඔබට ඇහෙන් රූපේ පේනකොට මේ මල් පෝච්චිය ඔබට අනෝමදස්සික කැලලක් කිය හම්බෙනවද? එතකොට ඒ විඥාණයෙන් ඔබ මල් දන ගන්නකොට අනෝමදස්සී කියලා දැනගත්ත කණෙන් හිච්ච සද්දේ විඥානි කැලලක් හිතෙන්නේ නැයිද? ඔබට අනෝමදස්සී පේන්නේ නැහැ නේද? එතකොට එහෙනම් ඒ විඥාණය නිරුද්ධ වෙලාද නැද්ද? මොකද මේ විඤ්ඤාණ හටගත්තේ නාම රූපෙන්නේ. එතකොට නම් මේ විඤ්ඤාණය නිරුද්ධ වෙච්ච නිසා නේ ඔබට වෙන විඤ්ඤාණයක් හටගත්තේ. එතකොට වෙන විඤ්ඤාණයකින් වෙන නාම රූපට ගන්නෙ. මොකද දැන් මේ නාම රූප කොටසක්වත් නෑනේ. එහෙනම් මේ ප්‍රශ්නට උත්තරයක් දෙන්න බලන්න. විඥානය නිරුද්ධ වෙන්නේ කොමක් නිරුද්ධ වීමෙන්ද? නාම රූප නිරුද්ධ වෙන්නේ කොමක් නිරුද්ධ වීමෙන්ද? සංස්කාරනේ. සංස්කාර නිරුද්ධ වෙන්නේ කොමක් නිරුද්ධ වීමෙන්ද? අවිද්‍යාව නිරුද්ධ වුණා කියන්නේ කාටද? අවිද්‍යාව නිරුද්ධ වෙන්නේ කාටද? ඉතින් ඔබ මම කටහඬ අහලා මේ මල පෝච්චි බලනකොට ඔබ ඔබ රහත් වෙලානේ. ඈ? ඔබ මගේ කටහඬ අහලා මල් පෝච්චි දිහා ඔබ බලනකොට ඔබ රහත් වෙලා. නැද්ද? ඒ විඥානේ නිරුද්ධ වුණ විඥානේ අවිද්‍යාව නිරුද්ධ වීමකින් තොර නිරුද්ධ වෙනවද? හොඳට ආයේ මම කියපු ටික අනුපිළිවෙලින් ආයේ හිතාගෙන යන්න. විඥානේ නිරුද්ධ වන්නේ කුමන නිරුද්ධ වීමෙන්ද? නාම රූප නිරුද්ධ වෙන්නේ කුමන නිරුද්ධ වීමෙන්ද? සංස්කාර නිරුද්ධ වෙන්නේ කුමන නිරුද්ධ වීමෙන්ද? එතකොට ඔබට අනෝමදසිය ආමුරේ කටහඬ ඇහිච්ච දැනගත්ත විඥාන නිරුද්ධ වන්න ඔබට කුමන නිරුද්ධ විය යුතුද? විඥාන නිරුද්ධ වෙන්න ඕනේ එන නාම රූප එන අවිද්‍යාව නිරුද්ධ විය යුතුද නැද්ද? අවිද්‍යාව නිරුද්ධ වුණාට පස්සේ ඔබට වෙන රූපයක් තියෙන්නේ. ඉතින් එහෙනම් ඒක වැරදිනේ. එහෙනම් අපි ස්පර්ශය තේරුම් ගන්න හරියද? අපි ස්පර්ශය තේරුම් ගන්න තියෙනවා වැරදි. බුදුරණවහන්සේගේ ධර්මයේ හරි. අපි තේරුම් ගන්න තියෙනවා වැරදි. අපි තේරුම් ගත්ත ක්‍රමයට අපි ශනිකව නිවන් දකිනවා. ඇයි දැන් ඔබට මගේ කටහඬ හෙලා මල් කෝච්චි පේනකොට ඔබ අවිද්‍යාව දුරු වෙච්ච නිසානේ මල් කෝච්චි පේන්නේ. ඇයි අවිද්‍යාව දුරු වෙන්නේ නැතුව විඥානය නිරුද්ධ වෙනවද? වෙන බුදුරණවහන්සේ කියපු ක්‍රමයට හැර විඥානය නිරුද්ධ වෙන ක්‍රමයක් තියෙනවද? ආ ඒක කියන්නකෝ ඉස්සෙල්ලා. බුදුරන් වහන්සේ කියපු ක්‍රමයෙන් තොරව විඥානය නිරුද්ධ වෙන ක්‍රමයක් තියෙනවද? එහෙනම් බුදුරන් වහන්සේ කියපු කියපු ක්‍රමයෙන් විඥාන නිරුද්ධ වෙන්නේ නේ? එහෙනම් අපට ඔබට අනුමුදස්ඥානතුරෙන් කටහඬ ඇහිලා මල් පෝච්චි දිහා දකිනකොට විඥානය නිරුද්ධ වෙනවා නම් ඒ විඥානය නිරුද්ධ විය යුත්තේ බුදුරන් වහන්සේ කියපු ක්‍රමයටනේ. ඉතින් බුදුරන් වහන්සේ කියපු ක්‍රමයට විඥාන නිරුද්ධ වෙනකොට අවිද්‍යාව නිරුද්ධ වෙලා. ඉතින් මම කියලා ඒක තමයි දැන් අපි හිතමු විඥානය කියන කාරණාව හරි අවිද්‍යාව කියන කාරණාව හරි මොකක් හරි එක කවද මනින් ඉතින් අපි මෙන්න නම් මම ඇවිදින්නනේ අප මගෙන් තොරව පටිසමුප්පාදින් අපි තු ආනේ මම මනින්නේ නැහැ නමු පටිසමුප්පා සිදු වෙනවා ඒතකොට ඒක කවුද මන්නේ දැන් මම මනින්නේ මම මනින්නේ නැතුව අවිද්‍යාව සිදු වෙනවා සංකාර සිදු වෙනවා විඥාන දැන් මනින්නෙක් නැහැ ඒතකොට මනින්නෙක් නැතුව විවහාරයක් කරන්න පුළුවන්ද? දැන් විවහාරයක් ලෝකේ තියෙන්නේ කවුරු හරි එකක් මනින්නකොට නෙමෙයිද? මනිනකොටනේ දැන් අපි හිතනවා ආ මම දාගන්න නැතුව ඕක සිද්ධ වෙනවා. එතකොට කවුද මෙන්නේ? මේ මේසෙ මෙන්නද? නැත්නම් මේ මගේ සිවුරද මෙන්නේ මේ මේ එතන මේ ස්පර්ශය කියලා. නැත්නම් මේ මයික් එකද මෙන්නේ? මම නෙමෙයිද මෙන්නේ? මම නෙමෙන්නේ. අපි එච්චරට අකමැති සක්කාය දිට්ඨිය අපි තුල තියෙනවා කියලා හිතන්න. අපි එච්චරට මුලා වෙලා ඉන්නේ කියලා හිතන්න කැමති. අපි එච්චරට මුලා වෙලා ඉන්නේ. අපි දන්නේ පින්වතුනි වචන ටික. අපි දන්නේ බුදුරජාණන් වහන්සේ පෙන්නපු ප්‍රායෝගික ධර්ම නෙමෙයි. දැන් ප්‍රායෝගික ධර්ම ඒ කියන්නේ බුදුරජාණන් වහන්සේ පෙන්නපු පටිච්චසමුප්පාද අපි හරියට දන්නවනම් මම එකයි කිව්වේ ඉස්සල්ලාම ස්පර්ශය සත්‍ය ඥානියන්නේ කාටද? අපි ස්පර්ශය අපි තේරුණා නම් අපට තේරුණේ අපේ අපි දාගත්ත තව අඩුවක් එක නෙමෙයිද? අන්න අපි දාගත් අඩුවක් නිසා අපි බුදුරණවහන්සේගේ ධර්මයේ කියන එකට වැරදි විග්‍රහයක් ගියලද නැද්ද? අපි උච්චර උච්චර අපි හිතන්නේ. ඇයි අපි අර මොන හරි කැලලක් තේරුම් ගන්න කැමැත්ත තියෙන්නේ? අපි අර අර ගානක් හදනවා වගේ සම්පූර්ණයෙන් හිතන්නේ නැහැ. පොඩි කැලලක් ගන්නවා. ඒ නිසා අපි දැන් ස්පර්ශය තේරුම් ගත්තා හරි. නමුත් අපි ප්‍රශ්න කළා බලනකොට අද ඔබ අහලා තියෙනවද වර්තමානයේ ඉන්නවා ෂණික නිවනක් කියලා දෘෂ්ටියක් දරන පිරිසක්? ඔබ අහලා තියෙනවද? ඒ කට්ටියන්ට අපිව ලස්සනට අන්දන්න පුළුවන් ওই විග්‍රහය කතා කරලා. මම මේ කතා කරපු ක්‍රමයට මම මේ කියලා දුන්න ක්‍රමයට ඔබෙන් ওই ප්‍රශ්න ටික එයාලා කතා කරන්න ගියොත් ඔබලා ක්ෂණික නිවනක් තියනවා කියන කාරණාවට චෝක් එකට යොමු කරගන්න පුළුවන්. එයි. එයි දැන් මේ කාරණාවත් ගැලපෙන්නේ නැද්ද? එයිද මගේ කටහඬ ඇහිදින්න. මේ එතන ඒ කට්ටිය කතා කරන්නේ අතරක නිවනක් තියෙනවා. අරමුණක් මාරු වෙනකොට අතරක නිවනක් තියෙනවා අතරේ සිහිය පිහිටවා ගන්න කියනවා. දැන් ඔබට මගේ කටහඬ ඇවිල්ලා මල් පෝච්චි දකිනකොට මේ අතර මාරු වෙන දැනදී අවිද්‍යාව නිරෝධ වෙච්ච නිසා එතන සිහිය පිටවකට නිවන ස්පර්ශ කරන්න පුළුවන්. ඔන්න ඕක පෙන්නන ලස්සන. අපි හරියට ධර්මයේ නොදැනගෙන හිටියොත් අපි දන්න ධර්මයෙන්ම අපි වන්දන්න පුළුවන් දෙයිද? අපි දන්න ධර්මයෙන්ම අපි වන්දන්න පුළුවන්. අපි දන්න දෙයක්ම යන්දන්නේ. වෙන දෙයකින් නෙමෙයි. එහෙනම් බලන ධර්මයේ කොච්චරනම් අපි දැනගත යුතු පැති තියනවාද? ඒකයි පින්වතුනි ඔය එක එක කය කියන දේවලට එක එක කෙනා යන්නේ. වෙන දෙයක් නිසා නෙමෙයි. අපි දන්න දේ උස්සීමයි කියන්නේ. අපි දන්න දේ උස්සීම කියලා පෙන්නනවා. ඉතින් ඒක අපට ලස්සනට ගැලපෙනවා. දැන් ඔබට මම දැන් මම මෙතන ෂණික නිවනක් පිළිබඳව විග්‍රහය මම පිළි අරගෙන මම ඔබට කියලා දෙනවා මට පුළුවන් ඔබ ලස්සනට ওই කාරණාව ඇත්තයි කියලා පිළිගන්නවලා මේ ෂණික නිවනක් දැන් තියෙන්නේ කියලා ඔබට පෙන්නලා ඔබ වෙයි කරා යොමු කරගන්නවා. එයි මේ කරුණ සහිතව මේක හේතු සහිතව හම්බ හැබැයි අපි බුදුරණවහන්සේගේ ධර්මයේ තුල තියෙන විග්‍රහය මේ සක්කාදිට්ඨිය දුර වෙන විග්‍රහය මේ දැනුමක් නෙමෙයි මේ ධර්මයේ කියන්නේ ප්‍රායෝගිකත්වයක් ප්‍රායෝගිකත්වයේදී අපට හම්බ විය යුත්තේ සක්කාදිට්ඨිය දුර වීමක් මෙන්න මේක අපිට හම්බ වෙන්නේ නැහැ ඒ නිසා පින්වතුනි අපි දන්න දැනුමින්ම අපිව මුලා වෙනවා. හැබැයි දැනුම නැතුව මේක කරන්න බෑ. දැනුම තිබිය යුත්තේ කොයි විදිහටද? පිරිසිදුව පිළිවෙලට බුදුරයන් වහන්සේ කිව්ව ක්‍රමයට වෙන ක්‍රමයකට තිබුණොත් උඩින් පල්ලෙන් කෑල්ලක් අල්ලගත්තොත් ඉවරයි. ඔය නෛච්ච අනිච්ච පටිච්ච ඔක්කොම උඩින් පල්ලෙන් අල්ලගත්තේ වට ටික වැරදි කියලා විග්‍රහ කරන්නේ. ඇත්ත විග්‍රහ කරන ටික. උඩින් පල්ලෙන් අල්ලගත්තේ වැරදි කියලා විග්‍රහ කරන්නේ. බුද්ධ වචනේ හරියට කතා කරොත් එහෙම අර විග්‍රහය නිෂ්පභා වෙනවා. හරිම බුද්ධ වචනේ අපි හරියට කතා කරොත් අර විග්‍රහය අයි විග්‍රහ කරන්න දෙයක් නැහැ. ඒක නිෂ්පභායි. ඒක අදාළ නැහැ. ඒක අදාළ වෙන්නේ වැරදි දෙයට. වැරදිව අපි අල්ලගත්ත කෑල්ල අපට වැරදි කියලා පෙන්නනවා. එතකොට අපට අරක හරිනේ. අපි ඒ කරා යමු වෙනවා. ඒ අපි වැරදි අල්ලගත්ත කෑල්ලකට. අපි හරිම දේ අපි දැනගත්තොත් අර තර්කය අපට දාන්න බෑ. එයි හිස් එක. ඒ තර්කේ දාන්නේ වැරදි දෙයකට. හරිදී අපි දැනගත්තොත් ඒක හිස්. ඔන්න ඔය විදිහට පින්වතුනි. අපි වැරදි දේවල්, ඒ අපි හරියට යමක් ඉගෙන ගත්තේ නැත්නම් අපි කොහෙන් හරි තව පැත්තකින් අහුවෙමු. ඇයි අහුවෙන්නේ? අපි හරියට බුද්ධ වචන ඉගෙන ගන්නේ. ඒ නිසා පින්වතුනි. හොඳට මතක තියාගන්න සතිපට්ඨානෙ පුරුදු කරනකොට සතිපට්ඨ මම ඒක පැහැදිලි කරන්න ගිහිල්ලා මම ওই කාරණාව කිව්වේ. මොකද හේතුව අපි හිතාගෙන ඉන්න ගොඩක් දේවල් වැරදි කියලා පෙන්නන. අපට කොච්චර ඉස්සරහට යන්න තියෙනවද කියලා පෙන්නන. මොකද බාහිර දාරු කීරිය පටිසමුප්පාදයක් දන්නේ නැහැ. දිට්ඨි දිට්ඨ මතන් විතරයි දන්නේ. අපි පටිසමුප්පාදය දැක්කද නැද්ද? අපි පටිසමුප්පාදය දන්නවා පටිසමුප්පාදය දකින්න බෑ අපට. බාහිර දාරු කීරිය පටිසමුප්පාදය දැක්ක පටිසමුප්පාදය දන්නේ නැහැ. වචන ටික දන්නවද? වචන ටික දැනගන්න අහලා තියෙනවනේ. දිට්ඨිය දිට්ඨ මත්තං සුතේ සුත මත්තං විතරයි දන්නේ. තුල්ලපන්දක ස්වාමීන් වහන්සේ රහත් වෙනකොට ඒ මොකුත් දන්නවලු. හැබැයි දැක්කද නැද්ද? දැක්කා. අපි දන්නවා දකින්නේ. එහෙනම් මේ දැක්ම කියන කාරණාව ප්‍රඥා ගෝචර දෙයක්. එහෙනම් මේ ප්‍රායෝගිකත්වයේදී අපට හම්බ වෙන්නට ඕනේ. අන්නේ සක්කාය දිට්ඨිය දුරු වෙනදී ප්‍රායෝගිකව මං වැරදි කියලා අපට හම්බ වෙන්නට ඕනේ. එහෙනම් අපි සිහිය පවත්වනකොට හොඳට මතක තියාගන්න අපට කය අනුව බැලීමේ විග්‍රහය අපි යන්නට ඕනේ. එහෙනම් මේ හැදුනේ කොහොමද කියලා බුදුරන් වහන්සේ කියපු ක්‍රමයට පටිච්චමුප්පාද අනුකූලව බොජ්ජංග වැඩෙන ක්‍රමයට ධර්මයන් අනුවිතක්කේහි අනුවිචාරේහි කරන්න. අන්න එතකොට අපේ වැඩෙන්නේ නුවණ මට යමක් හම්බෙනවා නෙමෙයි නුවණ වැඩෙනවා. නුවණ ඇහිති මටද මගටද? මගට. අපට යමක් කරනොත් ඒකයි ති මටද මගටද? අපට ඕන නැති මට යමක් වඩා ගන්නද මගට යමක් ඇති කරගන්නද? අපට මගට නේද ඕන නැත්තේ. අපි නමුත් කැමති මට යමක් ඇති කරගන්න. මගට යමක් ඇතුම සක්කාය දිට්ඨිය දුර වෙනවා. මට යමක් ඇති වුණොත් සංසාරේ සැප ලැබෙනවා. කොහොම වෙනස් දෙක? මට යමක් ඇති වුණොත් මට සැප ලැබෙනවා. මගට යමක් හම්බුනොත් නිවන් දකිනවා. එහෙනම් අපි හිතන්න ඕනේ අපට අවශ්‍ය මට යමක්ද මගට යමක්ද කියලා. මට ඕන දේ ඇති කරගන්න පුළුවන්. ඒක ලීසි. එකමාරු නෑ. අපි නිකන් සාමාන්‍ය සිහිය පවත්වන ඉන්නකොට අපිට කෙලෙසෙන්නේ අපිට පුළුවන් සිහියෙන් ඉන්න සමාධි ධ්‍යාන ඔක්කොම ගිහැවි. හැබැයි ඒක ඇති වෙන්නේ මට නෙමෙයි මගට නෙමෙයි මට. ධිට්ඨ ධම්මසුඛ විහරණිය. බ්‍රහ්ම ලෝක යනවා. මගට එන්න නම් අන්න ඒකයි මගට එන එක ලේසි නැත්තේ. ඒකයි කායික මානසික දරතත් වෙනවා. හතිපටහට වඩනකොට. ඒ වෙලේ ආයි පිටල සමාධියක් වඩන්නත් ඕනේ. ඒකයි බුදුරණවහන්සේ මේ හැම එකක්ම කියලා දීලා තියෙනවා. අන්න එහෙම කරනකොට අපට මට නෙමෙයි හම්බෙන්නේ මගට මගට හම්බෙනකොට සක්කාය දිට්ඨිය ප්‍රහාණය වීමක් හම්බෙනවා. ඉතින් එහෙනම් ඒ විදිහට අපි බලමු ඉරියව් පිළිබඳ සිහිය පවත්වන්න අපට ඉඳගෙන ඉන්න ඉරියව්ව ගැන හිතන්න පුළුවන්. ඒ වගේම සක්මන ගැන හිතන්න පුළුවන්. ඔබට ඇත්තටම ඔබ හිතන්න ඔබ දැන් මෙතන ධර්ම දේශන අහන ගමන් නැගිටලා යන ගමන් මේ හැම මොහොතකම කායික ක්‍රියාවට සිහිය පිහිටවලා ඒ කායික ක්‍රියාව හටගන්නේ ඒක අනුව බලන් උත්සාහ කරන්න. අනුව බලන්න ඕනෙත් කොහොමද? පටිච්ච සමුප්පාදයට අනුකූලව වෙන ක්‍රමයක් බුදුරණවහන්සේ කියලා නැහැ. බුදුරණවහන්සේ අඩුවෙන් දුන්නේ අවශ්‍ය ටික ඔක්කොම දුන්නා. එහෙනම් ඒ විදිහට අපි හොයන්න වෙනවා පටිච්ච සමුප්පාදයට අනුකූලව කොහොමද මේක ඇති වුනේ කියලා. ඒ විග්‍රහය හොඳටම තියෙනවා පාරලීයක සූත්‍රයේ සංයුත නිකායේ 3 මේ සියලු දේවල් හටගත් ආකාරය හොයන විග්‍රහය. එතකොට අපි එහෙනම් අන්න ඒක විදර්ශනාව කරනකොට ඒ ක්‍රමයේ අපි හොයන්න වෙනවා. ඒ නිසා අපි දැන් කාලෙත් වැඩිව අපි ගත්තා. පොඩි වෙලාවක් ඔබ ඊළම්පස අරගෙන ඊට පස්සේ අපි භාවනාව පුරුදු කරමු. හොඳයි තේරුවන් සර්.